නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තාරෝ මේ ගාපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් කදමේ සත්තාරෝ භෝගාමේ උප්පඤ්ඤන්ත සහ ධම්මේ නාති අයං පදනෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්දා සහ ධම්මේන යතෝ මිනියම් භුක්ඛච්චත සාඥාති සහ උපඤ්ඤායේති අයං ဒ ුතියෝ ධම්මෝ ඉද්ධෝ පන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්දා සා ධම්මේන යසං ලද්දා සාඥාති සහ උපඤ්ඤායේති චිරං ජීවාමි දීඝමද්දායුං පාලේමි තී අයං සතියෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්දා සා ධම්මේන යතං ලද්දා සාඥාති සා උපජ්ජායේහි ඉරං ජීවිත්වා දීගමද්දායුම් පාලෙත්වා කායස්ස වේදා පරම්මරණා සුගතින් සංගං ලෝකං උපපඤ්ඤාමිති අයං චතුත්ථෝ ධම්මෝ විස්සෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් ඉමේ කෝගාපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් අනාථ පින්ඩික සිටුවරයා අමතා දේශනා කළ පත්තකම්ම ශෝත්‍රයේ මාතෘකාවක් මේ ඉදිරිපත් කරන්න යෙදුණේ ගෘහස්ස බෞද්ධයන් විසින් දසමනා කරුණු රැසක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. පබ්බකම්ම සූත්‍රයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පබ්බකම් වර්ගයේ මුල් පළවෙනි සූත්‍රයයි. අනාථ පින්නික සිටුවරයා සෑම දවසේ බණ අන්ත වෙනවා. උදේටත් එනවා හවසටත් එනවා බුද්ධ වන්දනාවට. ජේතවනාරාම වාසී ලබරු භික්ෂූන් වහන්සේලා හිතන්නේ තමන්ගේ ධානන් වහන්සේ කියලා. ඒ තරමක කාර්මිකයි. උදේ වර වෙනකොට ආහාර පාන ද්‍රව්‍ය අතින් අරගෙන එන කුඩා සාමණේරවරු අත බලයි කියලා. හවස් වර වෙනකොට කිසිල් මේ තනි උක්කකුරු ආගේ ගිලම්පස ජාතියේ. ගෙදර හැමදාම 2000ක් භික්ෂූන් ආසන පනවාගෙන නිත්‍ය වශයෙන් දන් පැන් පිළිගන්නවා. මේ වාගේ ආමිනිස සබ්දයේ තුලින්ම කාලය ගෙවන මෙතුම කවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ආනේ නැහැ. හේතුව එතුමා කල්පනා කරන්නේ ශරුවක් යනවාසේ බුද්ධ සුකුමාලයි, ශාස්ත්‍රීය සුකුමාලයි, දෙවියන් මිනිස්යන් සහිත ලෝකයාට දහම් දෙසමින් විතර දෙනසෙනවා මම නම් උන්වහන්සේ විරසන්නේ නැහැ. ඒක මට ගැළපෙන්නේ නැහැ කියන හැඟීමෙන් තමයි සත් නාන්න නැතුව බණ සිතක් පමණක් අහගන්න යන්නේ. එසේ නම් සරුවක්ඥන් වහන්සේ විසින් සුදුසු අවස්ථාව බලා එතුමානම් උදෙසා දහම් දේශනා කෙරේ. වේලාම සූත්‍රාන්ත දේශනයේ මේ පත්ත සම්ම සූත්‍රාන්ත දේශනය වෙන දේශනාවන් එතුමාටම දේශනා කරලා තියෙනවා. මේ අනාථ පින්ඩික සිටුවරයා කියන්නේ කල්ප ලක්ෂයක් දිනු කරගත්ත නුවණ ඇති කෙනෙක්. මෙතුමා පියුමතුරා බුද්ධ ශාසන කාලයේ හංසයේ රාජධානී සිටුවරේ ඒ කාලයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණා. අවුරුදු ලක්ෂයක් කාලයක් ඇති කාලයයි. මේ සිටුවරයා නිතර නිතර බුදුබණ අසන්නට දම්පින්කම් කරන්න යෙදී ඉන්න අතරේ ඒක දහසක් දැක ගන්න ලැබුණ සිව්වනක් පිරිස මැද්දේ එක්තරා දායක කෙනෙකුට තනතුරක් දෙනවා දැක්කා. ඒ කියන්නේ 10 සත්‍යයෙන් අග්‍රස්ථානයේ පිරිනැමුව එක්තරා දායක කෙනෙකුට. මෙතුමාගේ සිතේ සඳහා නැමුණා. දින හතක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝරත්නයට මහා දානයක් පිරිනැමුවා. හත්වෙනි දවසේ බුදුපාමොල වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක දින හතකට පෙර මේ බුදු සසුනේහි යම් උපාසක මහත්මයෙකුට අග්‍ර දායකත්වයේ පිරිනමා වදාළ ශේක්ද මටත් අනාගත බුදු සසුනකදී එසේම අග්‍ර දායකත්වයේ දිනාගෙන අමා මහ නිවන් සුව ලබන්නට මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා සිව්මතුරා බුදුරජාණන් වහන්සේ අනාගතන වලින් ගලා කල්ප ලක්ෂයකින් පසුව මේ මහා භද්‍ර කාලයේ සතරවනුව බුදුවන ගෞතම බුද්ධ ශාසනයේදී මේ තනතුර ලැබෙනවා කියන එක නියත විවරණ වශයෙන් දේශනා කළා. එදා පතන් කල්ප ලක්ෂයක් මෙතුමා භවයෙන් භවයට එම අදිස්ථානීතේ ඇතුව පෙරම් පුරාගෙන ආවා. හිතන්න පුළුවන් වැඩගත් තැනක් මෙතන. ඒ කියන්නේ භවයෙන් භවයට ආත්ම භාවය නික්ෂේප කරනවානේ. ඊළඟ කොහොමද මේ භවයෙන් භවයට මේ සිත පහළ වුනේ කියලා. බුදු සසුනක අග්‍රදායකත්වයේ සඳහා පෙරම් පුරන්නේ හිත පහළෝනේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. සැබවින්ම රූපකය ඒ ඒ භවයේ අස්තරිනවා. නාම પરම්පරාව භවයෙන් භවයට උපනිශ්‍රේ වෙනින් වෙනවා. මේකට කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ හිත බිඳි බිඳි පවත්නා නමුත් යම් භවයකින් චුත වෙනකොට ඒ භවයේ තිබු තිබුණා වූ ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන නිර්දිපා ධර්මයන් මුල් කොට ඇති යම් ධර්ම ශක්තිය චුති චිත්තයෙන් අනතුරුව පටිසන්ධි චිත්තයට ලැබෙන උපනිශ්‍රේ වශයෙන් මේව භවයෙන් භවයට චිත්ත පරම්පරාව ඒකාබද්ධ වෙනවා දංගල් කුරුක්කලක් වාගේ ඒක අවසානයේ වෙන්නේ කවදා හරි රහත් වෙලා පිරිනිවන් පාන අන්තිම සිටේදී තමයි ඒකම් මේ චිත්ත පරම්පරාව වෙනවා එක සිතක් වෙනවා එක පුද්ගලයෙක් වෙනවා නෙමේ પરම්පරාව හේතු ප්‍රත්‍ය වශයෙන් પરම්පරාව තේරෙනවා. ඉතින් මේ විදිහට කල්ප ලක්ෂයක් මෙතුමා නානාවද පින්කම් කරගෙන ඇවිල්ලා අපේ බුද්ධ ශාසන කාලයේදී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සවැත්නුවර මහ සිසු ගෙදරක උපන්නා. මෙතුමාගේ උපන්න නැකත අනුව නම් ලැබුණේ සුදස්ස කියලා. සැබවින්ම ඒ නම වැඩි ප්‍රසිද්ධ වුණේ නැහැ ඊට වඩා නමක් ප්‍රසිද්ධ වුණේ හේතුව කුඩා කාලයේ පටන් දන් සැලක් කරලා දුගී මඟි අසරණයන්ට දන් වැටක් පැවැත්තුවා කර්මයේටපත් වෙලා වෙළඳාමෙන් ධනෝපායනය කරමින් මේ දන් වැට දියුණු කළා අනාථයන්ට දානය දෙන බැවින් අනාථ පින්ඩික නම ප්‍රසිද්ධ වුණා මෙතුමාගේ නැගණිය රජදා නුවර සැවැත් නුවරින් යදුන් 45ක් දුර සැවැත් මේ රජගහ නුවර සිටු ගෙදරකටයි සරණ පාවා ගිලා තිබුණේ. ඒ සිටුවරයාගේ නැගණිය තමන් සරණ පාවාගෙන හිටියේ. ඉතින් යදුන් 45ක් දුරයි දෙනුවර මේ දෙතිරිෂණ ධනෝපායනය කරන්න වෙනදාමේ. කාලයකදී අනාථ පින්නිගේ සිටුවරයා රජගහ නුවර වෙනදාමට යනවා. සමහර කාලයකදී රජගහනුවර සිටුවරයා සවැත් නුවර වෙනදාම තේනවා. මේ දෙපිටිස සමගියෙන් ඔවුනොන් අනුග්‍රහ දක්වමින් මෙරළඳ ව්‍යාපාර ජටත්වෙම දියුණු කරගත්තා. අනාථපිණ්ඩික සිටුවරයා රජගහනුවරට එනවා කියලා දැනගත්තාම රජගහනුවරේ ඉන්න නැගෙනහිරේ ස්වාමිපුත්‍ර සිටුවරයා යොදුනක් මානේ පිරිසත් එක්ක එන පිළිගන්න. ඒ තරම් බොහෝම හිතයිසේ බොහෝම සත්පුරුෂ ධර්මයේ ඇති අය. ගදාසක් එහෙම යනකොට ආවේ නෑ පෙරමුණට. අනාථපිණ්ඩික සිටුවරයාම ඒ නැගණියගේ නිවස බලා ගියා. ඒ යනකොට නැගණියයි ඒ ස්වාමි පුත්‍ර සිටුවරයයි දෙන්නම ශේලක සේවිකාවන් වැඩ නියම කරමින් එක්තරා තැනක ඉන්නවා දැක්කා. ඉතින් ඇහවා මොකද මේ ගෙදරින් එත ධානියක්ද? මහරජුරු වෙනවාද මංගල උත්සවයක්ද කියලා ඇහුවා. මේ දෙන්න කියවන්නේ එහෙම එකක් නෙමෙයි. සත්‍ජිරු වෙනවත් නෙමෙයි. මංගල උත්සවයක නෙමෙයි අපි දානයක් දෙනවා හේතු. කාටද දාන දෙන්නේ? ඊළඟට කියවා බුදු ගුණ. මේ දෙයට සාරාංශ කල්පලක්ෂයක් බෝධි සම්භාර පුරලා කපිල වස්තු පුරනවර සුද්ධෝදන මහා මායා මෞඛ්‍යන්ද පුත්‍ර ඉපද සිද්ධාර්ථ නම් පහළව රාජ්‍යත් කරලා රාජ්‍ය අස්තර දාලා අභිනිෂ්ක්‍රමණයේ කොට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවත පුරලා බොමුලාරා වැලේ ඉඳගෙන මාන පරාජයකට ලෝසුරා බුදු වූ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයට අතිදානෙ දෙයි. ඒ සිද්ධාර්ථ ගෞතම සාති මුනිේන්ද්‍රයන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් සෝදාහර සහාවිය දරින් අරිහත් නම් ගුණයෙන් සමන්වාගත වෙනවා. ਸਰව ධර්මයන් ਸਰවාකාරයෙන් ආબોධ කරගත්ත බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රේ විද්‍යා අෂ්ට විද්‍යා සහ පසළොස් චරණ ධර්ම සමන්වාගත බැවින් විද්‍යා චරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන් ගත් බැවින් සතර මඟ දැනෙන නැසුව කෙලසුන් නැත නූපදවමින් ගමන් ගත් බැවින් දීපංකර පාද මූලයේ සිට බෝධි මණ්ඩලය දක්වා අන්තර්දේ වර්ගිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් සාර්ථක සද්ධර්ම දේශන ඇති බැවින් ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ නිමිත සෝබන ගමන් ඇති බැවින් එවාගේම සෝබන ඉරියව් පැවතුම් ඇති බැවින් සෝබන ගේහ සම්පත් ඇති බැවින් සුගතය ගුණේ සමන්වාගත වෙනවා එවාගේම රූපෝපාදානස්කන්ධ ලෝකේ වේදනෝපාදානස්කන්ධ ලෝකේ සංඤෝපාදානස්කන්ධ ලෝකේ සංස්කාර උපාදානස්කන්ධ ලෝකේ විඥාන උපාදානස්කන්ධ ලෝකේ කියන පංච උපාදානස්කන්ධ ලෝකයක් සත්ත්ව ලෝකේ සංස්කාර ලෝකේ අවකාශ ලෝකයක් කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකයක් සංඥා ලෝකේ අසංඥා ලෝකේ නේව සංඥා නා සංඥා මේ සංඥාතන ලෝකයක් එවැගේම ඒකවෝකාර ලෝකේ චතුෝකාර ලෝකේ පංචවෝකාර ලෝකේ කියන මේ සීලම ලෝකයන් ලෝක ස්වභාව වශයෙන්ද ලෝක සමුදය වශයෙන්ද ලෝක නිරෝධ වශයෙන්ද ලෝක නිරෝධ උපාය වශයෙන් ආબોධ කළ බැවින් ලෝක විදූ ගුණේ සමන්වාගත වෙනවා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රගන්නේ බැවින් අනුත්තර නම් වෙනවා එවාගෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 අනුව්‍යංජන ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාලා ලංකාරාදීන් බබලන රූපකා සම්ප්‍රත්‍යයත් ඇතිදරින් අප්‍රතිම නම් වේදෝ සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීර්ය සතර රිද්ධිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සත්‍ය බොද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම සංඛ්‍යාත අනුත්තර සද්ධර්ම දේශන ඇතිදරින් අප්‍රති සමනම් වෙනවා එවාගේම සම්මා සම්බුද්ධත්වය ගැන ආශ්‍රවක්ෂය ගැන අන්තරායක ධර්ම ගැන නෛර්යානික ධර්ම ගැන විශාරද බැවින් අපපති පුද්ගල නම් වෙනවා රාජ්‍යන දමනේ කටයුතු දෙවිය මනුෂ්‍ය බ්‍රහ්ම නාග සුපර්ණ යක්ෂ රාක්ෂස සිද්ධ විද්‍යාදර තිරස්සේනාදී සත්‍යයන් නානා විනයන උපායන්ගෙන් දමනේ කොට වදාළ බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාර්ථේ නම් වෙනවා දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට මෙලොව ආර්ථයෙන් පරලොව ආර්ථයෙන් නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කරන බැවින්ද සත්‍යයන් ජාතිකාන්තාර ජරාකාන්තාර ව්‍යාධිකාන්තාර මරණකාන්තාර ශෝකකාන්තාර පරිජේවකාන්තාර දුක්ඛකාන්තාර දෝමනස්සකාන්තාර උපායාසකාන්තාර යන අනේක දුක්ඛයන්ගෙන් ගානව සංසාර කාන්තාරයෙන් එතර කරවා නිර්වාණ ශේම භූමියට පමුණුවන බැවින් දෙවිනි මිනිසුන්ගේ ශාස්ත්‍රෝණං වෙනවා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය ධර්මයේ සමන් වහන්සේ ආબોධ කළ බැවින් සූවිසි ආගම්කයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා ආબોධ කරවා වදාළ බැවින් සියල්ල දන්නා බැවින් සියල්ල දක්නා බැවින් අනිත සොවිසෙන්නව තමම් ආબોධ කළ බැවින් සිතන නෙළුම් මලක් මෙන් තමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින් විවේක රාගයේ බැවින් විවේක දෝෂයේ බැවින් විවේක මෝහයේ බැවින් නිස්ලේෂයේ බැවින් ඒකාන මාර්ගයේ ගමන්ගත් බැවින් එකලාව අනුත්තර සම්මා සම්බෝධියට පැමිණ බැවින් අබුද්ධේ නසා බුද්ධ ප්‍රතිලාභය කළ බැවින් බුද්ධ සින ගුණයෙන් සමන්වාගත වෙනවා ඒ වගේම සතන ලෝක වාසීන්ගේ පුණ්‍ය භාග්‍යයට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත බැවින් ක්ලේශමාන ස්කන්ධ මාර්ග අභිසංස්කාර මාර්ග ජීතුත්තර මාර්ග මච්චු මාර්ග කියන පංච මාර්ගයන් බිඳලෝ බැවින් ඓශ්වර්ය ධර්ම යසස්රේ කාම ප්‍රයත්න කියන මේ සයාකාර භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් කුසල කුසල සාවද්‍යනාග්ගේ හේන ප්‍රේණිත කුස්න ශුක්ල සප්‍රතිභාගාදී ਸਰව ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදානේ නානා නය ක්‍රමයෙන් බෙද බෙදා ධම්ම දසෝ බැවින් කාය විවේක චිත්ත විවේක උපද විවේක යන ත්‍රිවිධ විවේකයන්ද දිව්‍ය විහාර බ්‍රහ්ම විහාර ආර්ය විහාර යන විහරණයන්ද ශුන්‍යත විමෝක්ෂ අස්ස අපනිත විමෝක්ෂ අනිමිත් විමෝක්ෂ ආදී විමෝක්ෂයන්ද එවාගෙම අනිකුත් උත්තරේ මනුෂ්‍ය ධර්මයන්ද භජනය කළ දැවි 108 වදාරුන් තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතය වළඳලා භව ගමන අවසන් කළ දැවි භගවා කෙන ගුණයෙන් සමන්වාගත වෙනවා මෙන්න බුදු ගුණ සම්බන්දරාවක් ප්‍රකාශ කරන්න එනකොට මේ සිටුවරයාට දරා ගන්න දරුවෝ ප්‍රීතිය සිහිසන් නැති වුණා තුන් වාරයක් කියලා කියලා තමයි අනාථ පින්නක පිටුවරයාට සිහිය පිහිටුවා ගන්න පුළුවන් තරම් ප්‍රීති වේගයක් ආවා. හේතුව කල්ප ලක්ෂයක් පතාගෙන ආවේ මේ බුද්ධ රත්නයමයි. එදමාස්යා හිතේ ධම්මමම යන්න ඕනේ සරුවක් යන වාසිය දැක ගන්න කියලා. දෙන්නම කිව්වා දැන් යන්න එපා අයියේ. හෙට මෙතෙන්ද වදිනවා. යදියාම දැක ගන්න පුළුවන්. සතුවකින් සිටුවරයා සාත්‍රිය අනුභව කරලා නිදාගත්තා. නමුත් සාත්‍රියේ පෙරයම් කාලෙම නිින්දෙන් අවදි වෙලා බැලුවා. එදා හරියට පසළොස්වක් පොහොය. තාම හඳ මුළුන් වෙලක් නැහැ. ආයමත් ටිකක් නිදාගත්තා. දැන් බුදුගුණ සිහියෙන් ඉන්නේ. නිින්දෙන් අවදි වෙනකොට හිතෙන්නේ බුදුගුණමයි. ආයමත් බුදුගුණෙන්ම නිින්ද ගියා. ආයමත් අවදි වුණා රාත්‍රියේ නැගී එන දැන් හඳ මුදුන් වෙලා. තවත් ටික වෙලාවක් බුදුගුණෙන් නිදාගෙන අවදි වුණා හඳ අවර වෙලා. එතකොට නිදිමත ඇත්තෙම නැහැ බුදු ගුණම සිහි කරනකොට මුළු පලාතම එළිය වැටිලා. හඳ එළියේ වාගේ එළියක් වැටිලා. ඇඳෙන් බයිනකොට දොරක් ඇරිලා. මහලෙන් මහලටම දොරවල් ඇරිලා තිබුණා. මෙතුමා දොරෙන් දොරට බිමට දාගෙන ඇවිල්ලා ඒ සිටු මාළිගාවට පිහිටින දොර කොටුවක් ඇරිලා සියලුම දොරවල් ඇරලා ආස්තයෙන් එළියේ වැටලා හැටියට මෙතුමාගේ දැන් සංකල්පනාව. කාස් කවුරුත් කියන්නේ කෙනෙක් නෑ මෙතුමා පාර්සල ඇලහාගත්ත පාරෝෂේ ගියා. යනකොට යනකොට උදේ එළියේ වැටෙනකන් දොර ආරින්න නැති නගරද්්වාරයක් ඇරුණා. මේක නම් පුදුම පුණ්‍ය ගමනක්. පූර්ව ජාති ජාතින් ඉදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන්ද ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ද දුකී මංගී අසරණ අනාථ ආදීන්ද දොර ඇර දන් දුන්න ආනිසංසය නිසා ගිය ගියකන දොරවල් ඇරිලා ඒ මන්දිවාට හැම පැත්තෙම හඳේ ගිය වගේ ආලෝකයක් වැදිලා මේක හඳේ නියත් නෙමෙයි ගිරේනියෙකුත් නෙමෙයි පහන් එළියෙකුත් නෙමෙයි තරු එළියෙකුත් නෙමෙයි දේවතාලියෙකුත් නෙමෙයි ධානාලෝකෙකුත් නෙමෙයි මේ එළිය නම් බුදුගුණ පිළිසිරීමෙන් ලැබුණු ප්‍රීතිය මුල් කොට සැතිරිච්ච ආලෝකයක්. මෙතුමා දැන් සොහොම් පිට්ටනිය මැද්දෙන් යනවා. සොහොම් පිට්ටනියක් කියනවා විශාල සොහොම් පිට්ටනියක්. ඒ සොහොම් පිට්ටනියෙන් එගොඩ තමයි සීතවන ආරණ්‍ය තියෙන්නේ. මෙතනයි සරුවක් යනවා වැඩේනේ කියලා දැනගත්තේ. මේ යනකොට මූර්ත කාර්යයක් පහේ හැපුණා. ඒතෝතාන්න ප්‍රීතිය නැති වෙලා අන්ධකාරයක් පහළ වුණා. සීවේක කියලා හිටිය සෝවාන් වෙච්චේ දිව්‍ය රාජයේ සේනාධිපතියෙක්. මෙතුමා මේක දැකලා හිඳගෙන ගාථාවක් කිව්වා. අධික්ෂම ගාපති අධික්ෂම ගාපති අධික්ෂං සංසේයෝ නෝ ප්‍රතික්ෂං සතං අත්ථි සතං අස්සා සතං අස්ස ශරීරතා සතං සංඥා සහස්සානි ආමුත්තමන් කුණ්ඩලා ඒකස්ස පදවි සිහාරස්සේ කලන්නා ගන්ති සෝලසින් කියලා ගාතාවක් කියනවා මේ හඬ අහසින් ඇහෙනකොට එකපාරට මේ කුමාරට ආමත් ආලෝකය පහළ වුණා. ඒ වචනින් කියවලු සිතාන ඉදිරියට යන ඉදිරියට යන ආපස්සට යන්න දෙපා. ඉදිරියට යන එක වාසනාවක්. ඉදිරියට යන පියවර තබන දිග අර තබන දුර ප්‍රමාණය දහසේ වාරයක් බෙදුවම අස්මමස්තරම් ප්‍රමාණයක් වෙනවා. අස්මමස්තරම් ප්‍රමාණය ඔය කීවර ඔසෝන වේලාවේ පහළ වෙන කුසල ධර්මයන්ගේ ශක්තිය අතුන් ලක්ෂයයි අස්යන් ලක්ෂයයි අසතරින් ලක්ෂයයි සත ලක්ෂයයි සරුආභරණයෙන් සරසුණු කන්‍යාවන් ලක්ෂයයි කියලා පංචමහා ලක්ෂයක් සෑගෙන ලැබෙනවා නම් ඒ සෑග්ය ඔය අශ්‍රමස්තරම් පියවර එසරීමෙන් ලැබෙන කුසල ධර්මයාගේ ශක්තියෙන් සොලසින් කලාවක් වටින්නේ නැහැ ඉදිරියට යන්න කියලා කිව්වා. ඒකත් පුදුම ආශිර්වාදයක් වුණායිමත් ආලෝකේ පහළ වුණා. අයමත් තැන පෙරකදී පය හැපුණ අයමත් තැනකදී පය හැපුණ තුන් වාරයක්ම ආලෝකයේ අතුරුදාන් වෙනකොට අර දේවතාව අහස ඉඳගෙන ගාථාව කිව්වා අයමත් බුදුගුණ සිහිවීමෙන් මෙතුමාගේ ත්‍යාලෝකේ පහළ වෙලා සීසවන ආරණ්‍යෙට සමීප වුණා. ආරණ්‍යට ඇතුල් වෙන හදනකොට මෙතුම හිතුවා මම දකින් යන්නේ සියල්ල දන්න සරුවක්ඥන් වහන්සේ නමක් එක්නම් මගේ දෙමව්පියන් මට ලැබූ නම කියා කතා කරෙත්වා කියන හිතාගත්තා. සැබවින්ම සරුවක්යන් වහන්සේදා දන්නවා මේ තැනැත්තා Taman වෙත එන බව. එදා නියමිත වේලාවේදී සමාපත්තියෙන් නැගී ගහක් මුල වැඩ සිටියේ. ගහක් මුල වැඩ ඉඳගෙන ඇයන ප්‍රමාණය දෙනකොට ඒහි සුදත් කියලා මිහිරි හඳින් කතා කළා. මෙතුමාගේ සිතේට අමෘත අභිෂේකයක් වැනි වුණා නම කියලා කතා කිරීම ගැන. නමින් ඇනීම ගිහිල්ලා ශ්‍රීපාද පත්මලයේ දෝතින් පිරිමැද පිරිමැද වන්දනාක නිසස් සතක වාඩි වුණා. වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ මෙතනද ගත කළේ ස්වාමීනි. එසේය මහසිතානි මෙතන ගත කළේ. ස්වාමීනි සතෙන් ඉතිහාදිනේ ගාමුද. එසේ සිතානි මේ ලෝකේ යම් කෙනෙක් සතෙන් ඉන්නවා නම් මමත් එයින් කෙනෙක් වෙනවා කියලා පහදා වදායි. සුඛෝ විනේකෝ සුත්තස්ස සුත ධම්මස්ස සාදිනු අභ්‍යාපඤ්ඤං සුඛං ලෝකේ පාන භූතේ සුසංයමු ඔය වගේ ගාථා දෙකකින් ධර්ම දේශනාවක් කළා ඊළඟට මේ තැනැත්තාට සරුවක්යන් වහන්සේ සිත හතර බලාගෙන අනුපිළිවෙල දේශනා පැවැත්වුවා. මොනවද අනුපිළිවෙල දේශනාව කියන්නේ? දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව, කාමයන්ගේ ආදීනව කතාව, කාමයන්ගේ ඕකාර කතාව, කාමයන්ගේ සංකලේශ කතාව, නෛෂ්ක්‍රාම්‍ය ආනිසංස කතාව කියන හතයි. ඊළඟට සාමුක්ඛාංශික දේශනාව අටවෙනි එකයි. දාන කතාව කියන්නේ පරිත්‍යාගය කරන ඇටේ පරිත්‍යාගයෙන් ලැබෙන ආනිසංසය. සීල කතාව කියන්නේ සීලය රකින්න ඇටේ සීලයෙන් ලැබෙන ආනිසංසය. ශාද කතාව කියන්නේ දානෙන් සීලයෙන් දෙව්ලොවට යන හැටි දෙව්ලොව ලැබෙන සම්පත් ගැන. කාමයන්ගේ ආදීනව කතා කියන්නේ දෙව්ලොව මනලොව කියන ඉදරම් කියනවන මේ කාමස්තුන්ගේ තියෙන දොස් දැක්වීම. කාමයන්ගේ ඕකාර කතා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ ලාමක බව පහත් බව පහදා දීම. කාමයන්ගේ සංකීලේශ කතාව කියන්නේ ඒ පස්සම් සැපකෙහි යෙදෙන යෙද වාරයක් ගන්න තමන්ගේ හිත අපිරිසිදු වෙලා කෙලෙස් වැඩින බව පහදා දෙයි. මෙත්නම් ආනිසස්ස කතා කියන්නේ මේ කියන තුන් ලෝකයේ මෙතන වෙලා ලැබෙන අමා මහ නිවන පිළිබඳව ආනිසංස කතාව. ඔය ටික දේශනා කරනකොට මෙතුමාගේ සමාධි වුණා. නිර්මෙ පායදපත් වුණා. උපචාර සමාධියෙන් හිත සමාධි වුණා. ඒ සමාධිමත් වෙලාවේදී සාමුක්ඛාංශක දේශනේ පැවැත්වුවා. සාමෝක්ඛංශක දේශනය කියන්නේ දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය. මේක පොතක ලියවිලා නැති වෙන කාගෙන්වත් අසලා දැනගත්තේ නැති Taman වාසයේම ආબોධ කරගත්ත ධර්මතාවක් දැනින් තමයි සාමුක්ඛංශික දේශනාව කියන්නේ. ඒ සාමුක්ඛංශික දේශනාව දේශන කොට මේ තම ආසනයේදී අනාථ පින්නගේ සිටුවරයා දහසක් නයෙන් ප්‍රතිමාන්විත සෝවාන් මාර්ග ඵලයට පත් වුණා. තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා නන්ද නමස්කාර කොට කිව්වා ස්වාමීනි අද පටන් භාග්‍යතුන් වහන්සේ මගේම සිව්පසේ පිළිගනිසේකවා කියලා ආරාධනා කළා. තරුවන් වහන්සේ පිළිතුරු දුන්නා සිතානෙනි ඔය ආબોධය ලබා ගන්න හැමෝටම ඔයන් හිතක් පහළ වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ එකතැනකින් සිව්පසේ ලබනවා නෙමෙයි. තථාගතයන් වහන්සේ බහුසාධාරණයි ලෝකානුකම්පාවෙන් ලොව හැසිරෙනවා කියන එක පහදා දුන්නා. ඊට පස්සේ මේ සිටුවරයා ආරාධනා කළ බුද්ධ බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයයි වැඩම කරවාගෙනම නැගෙනියගේ ගෙදරට ගියා. එදා නැගෙනියගේ දාන කටයුතු වලට සහභාගී වුණා. මේ දාන කටයුතු අවසානයේදී බුදු කාමල රැඳලා ආරාධනා කළා ස්වාමීනි හෙට ඉඳලා දින 8ක් මගේ දානෙට මෙතෙන්ද වඩිනසේකවා කියලා. ආරාධනය පිළිගත්තා. ඉතින් නැගෙනියත් ස්වා නැගෙනියගේ ස්වාහපුත්‍රයාත් බිම්බිසාර මහ රජුගේ තවත් අයත් මිතුමාට දානෝපකරණ දෙන්න සූදානම් වුණා. එතුමා කෝ එපා මං දෙනා දාන වස්තු තියෙන ඕන තරම්. එනිසා මම මේ දානේ දෙන්නට ඕනේ කියලා කාගෙන්වත් ආධාරයක් ගත්තේ නැහැ. ඒ විතරම දාන සංවිධානය කළ දින හතක් මහා දානයක් දුන්නා. හත්වෙනි දවසේදී බුදුපාමුල වැඳලා ආරාධනා කළා ස්වාමීනි මම ජීවත් වන්නේ සරත් නුවරේ. ඒ ප්‍රදේශයට බුද්ධ ධම්ම සංඝ රත්නයේ සත්‍යත්‍රේතා පහළෝනේ නෑ ස්වාමීනි. නිසා මේ ප්‍රදේශ වාසීන්ට අනුකම්පා පිණිස අපේ ආරාධනය පිළිගන්නසේකවා කියලා ආරාධනා කළා. සාරුවක්යන් වහන්සේ පිළිතුරු දුන්න ඉස්ථානයේ තථාගතයන් වහන්සේලා වාසය කරන විවේකස්ථානවලයි කියලා. එසේ ස්වාමීනි මම විවේකස්ථානයක් සම්පාදනය කරනවා ඒ කාලයේදී වැඩම කරන සේක්වා ආසන නැවත ආරාධනා කොට ප්‍රතිඥාව ලබා ගත්තා. තමන් පැමිණි වෙළඳාමේ කටයුතු මෙනවා රජගහනුවර සිට සරත් නුවර බලාය ආපසු යන ගමනේදී යොදුනෙන් යොදුන විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩින ගමන් වලදී විදේශ ගැනීම සඳහා විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. විශ්‍රාම ශාලා 45ට 45 ලක්ෂයක් වියදම් කළා. මේ විදිහට මහා ධනස්කන්ධයක් වැය කරමින් ශාසනය වෙනුවෙන් ජීවත් වූ මෙතුම සරත් නුවරට පැමිණ නගරයට සමීපද නොවූ දුරක් නොවූ ගමන් පහසුවක් ඇති, තන් පහසුවක් ඇති, දක්ෂවන් ඇති විවේකකණක් වශයෙන් සොයා බලා තෝරාගත්තේ ජේතු කුමාරයාගේ ජේතවන උයනයි. ජේතු කුමාරයා ළඟ දිහින් කීවා කුමාරයන් වහන්සේ සමුන්හාසේ සතු ජේතවන උයන මට මිලට දෙනු මැනව කිව්වා. ඉතින් ජේත කුමාරයාගේ වචනින් පිට වුණා වචනය හිතා නෙළුයි. ඔය ජේතවන උයන වැහෙන්ද බිම වැහෙන්ද රංකාවුනේ අතුරුවත් මම දෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද මේ රාජකුමාරයාට පුදුම සතුටක් තියෙන තැනක් තමයි හොඳ මේ ප්‍රේමනාප භූමිය තමයි ජේතවන උයන. ඒතකොට සිටුවරේ අතුරුසනක් ගහලා කිව්වා මං එහෙනම් ගත්තයි කියලා. දෙන්නේ නැහැ කෙනෙකුට දස්ස වෙන්නේ කොහොමද? ඉතින් ප්‍රියා හිටියා සමුන්හන්සේයි මම අපි දෙන්න යන් වෙන විනිශ්චය අමුතුමා ළඟට ගිහිල්ලා මේක ඉපදගම්මු කිව්වා. මම දැන් ගත්තා. ඉතින් විනිශ්චය අමුතුමා ළඟට ගිහින් මේ පණිවිඩය කිව්වා. මෙන්න ඉඳන් ඉන්නේ ඇති සාදි කුමාරයා ප්‍රතිඥා කළේ මෙන්න මෙහෙමයි. ඉඳම වැහෙන්ද රංකාවුනේ ඇතුරුවක් දෙන්න බෑ කිව්වයි කියලා. ඊට පස්සේ විනිශ්චය අමුතුමා මොකද කළ තීරණය இதனே நில நியமத்தல ಇದನ್ನೇ නිල නියමතල දැවෙන ඒ නිල ගෙව්වොත් දෙන්න වෙනවා එනිසා රාජකුමාරයාට පරාජය අන්තිමේදී අනාථපිණ්ඩික දෙවිවරයා 18 කෝටියක නිධානයක් ගෙනල්ලා සිය ගණනාවක් සේවකයන් යොදලා මේ දින වැහෙන්ද රංකාවුණු අතුරුවන්ද පටන් ගත්තා මේක නම් පුදුම පරිත්‍යාගයක් දස් වෙනුවට මුඹස් වෙනුවට කණු වෙනුවට ඒ ප්‍රමාණය මැනලා ඒ තැන්වල රංකාවුණු ගොඩ ගන්නවා ඔය දෙයට ලංකානු 1000ක් 1000ක කෝටියම ඇතිරෙව්වා. මේ රාජකුමාරයා බලාගෙන. ඔය අතර ලංකාවන මන්දිරේලා තාක් දෙන්න සූදානම් කරා. මේ රාජකුමාරයා ඇහැවා හිතානෙමි. මේ තරම් විශාල ධන සම්භයක් වපුරලා මේ දෙම නිලක ගන්නේ මොන අර්ථයක් පිණිසද? Tamanට දේවල් හදා ගන්නද? දරුවන්ට දේවල් හදා දෙන්නද? කර්මාන්ත සාසනයක් කරන්නද? වගා කරන්නද? මේ සිටුවරයා මේ සියල්ලම කරන්නේ බුදු ගුණ වර්ජනා කරමින්. එතුමාගේ සිතේ භාවනාව වශයෙන් වැඩෙන්නේ බුදු ගුණ භාවනාවයි. එතුමා උතුරු සල්ලු එකස් කොට පෙරවාගෙන සදගහ නුවර සරුවඥාන් වහන්සේ ඇදෙන ධ්‍යානට වැඳගෙන කිව්වා කුමාරයන් වහන්සේ මම මේ ඉඩම මිලට ගන්නේ මට ගෙවල් හදන්නවත් දරුවන්ට ගෙවල් හදන්නවත් නෙමෙයි. ගෙනියම් කිසි ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. මේ ඉඩම මම ගන්නේ දේවාති දේව වූ ශස්ත්‍රාති ශස්ත්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර්ග පරාජය කළා වූ වන්දනීය අභිවන්දනීය වූ පූජනීය අභිපූජනීය වූ දසබල ධාරී වූ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේ විහාරස්ථානයක් කරවන්නේ මේ කුමාරයාගේ සිටේ ශ්‍රද්ධාව විනිවිද පහළ වුණා කල්පනා කළා මේ මිනිස්සුયો මුදල් හම්බ කරන්නේ සතයක් භාගයක්වත් අපතේ යන්න නොදී. බොහෝ වේ සමාසලා මේ හම්බ කරන්නේ. ඒ විදිහේ උපයාල සපයා ගන්නා ලද ධනය මේ තරම් විශාල පරිත්‍යාගයක් කරමින් මිලට ගන්නේ නේ ඉදම ඒ තථාගතයන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. උන්වහන්සේ නම් මේ දේන ගුණ ගුණස්කන්ධයන්ගෙන් සමන්වාගත වෙන්න ඕනේ. ඒකා මේක පස්සේ මම මේ මුදල් තව දෙන්නන්නේ නැහැ කියලා පිළිතුරක් දුන්නා සිතානුනි තා මුදල් දෙන්න එපා සංඛාවුන දෙන්න එපා මේ 18 කෝටියක් සංඛාන වලින් එකක්වත් මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ මමත් මේ යාර කර්මාන්තයේ කොටස් හරියෙක් වෙනවා මට අවසර දෙන්නේ නේ ඉදම වට කරලා ප්‍රාකාර පවුරු දොරකොටු කරන්න මට අවසර දෙන්න. සමුන්නාන්සේ මේ ඉඩ නේනසිය ඇටේට ගොඩනැගිලි ගහන්න. ගොඩනැගිලි සඳහා දැව අවශ්‍ය තාක්ෂණය උයමින් ගන්න කියලා උපදෙස් දුන්නා. අන්තිමේදී රාජකුමාරයාද මේ ඉදම වාක කරලා විශාල සාකාරයක් සහ දොරකොටුවක් විශාල දැවැන්ත දොරකොටුවක් ඇදුවා තොරණ. මේ සිටුවරයා කාලයේවත් වෙන උපදේශයක් නෙමෙයි විශ්වකර්ම නිර්මාණයක් වාගේ තමන්ගේම නුවණින් ගම්බ කුටි අග්‍රශාල කුටි මහාශාවක කුටි, උපස්ථාන ශාලා, ධර්ම ශාලා, අග්නි ශාලා, සක්මන් මළු, පාත්‍රිස්ථාන, දිවාස්ථාන, සසිතිලි, වැසිතිලි, දින්සන් පොකුණ ඔක්කොම විහාරාංග සම්පූර්ණ කළා. ඒ සියල්ල සම්පූර්ණ කළා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ මහ පෙරහැරින් වැඩම කරවාගෙන සංකෙන්දියෙන් පෑන් වඩා අතපෑන් වඩා සතරදියෙන් පැමිණෙන කමනි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට සංඝ සතු කොට පූජා කරන්න යෙදුණා. එදා සරුවක්නන් වහන්සේ දෙසූ දහමින් 84000ක් දෙන ඒ භූමියේදී අමා මහ නිවන සාදා මේ විදිහට මහා පුදුමාකාර වස්තු පරිත්‍යාගයක් කළ මේ සිටුවරයා ඒසා විශාල ජේතවනාරාම විහාර පූජාවතම 54 කෝටියක් ධනෙ වැය කරගත්තා. දිනපතාම 2000ක් භික්ෂූන්ට දම් පැන් පිළිගන්නවා නිත්‍ය ආසන පනවාගෙන. තමන්ගේ ගෙදර වැටේ දූ දරුවා මාර්ගපාලාදීන් වාට පමුණවා ගත්තා. බාලන කුමාරයාත් මිල මුදල් වලින් උසිගන් වෙලා සියසක් සක් වෙලා සෝවාන් ඵලයට පැමිණෙව්වා. ඒ වගේම ජේතවනාරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩා හිඳුවා වැඩි සිටින මුළුමහා සවැත් නුවර වාසී හත් කෝටියක් ජනතාව අතරින් පන් කෝටියක් දෙනාම මාර්ගපාලාගේ ආර්ය ශ්‍රාවක බාට පමුණවා ගන්න පුළුවන්. එනිසාම සරුවඥන් වහන්සේ අවුරුදු 25ක් ජේතවනාරාමයේ ඇතුළු මේ සවැත් නුවර ආශ්‍රිතව වැඩ සිටියා. එයින් අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩ සිටියා විශාඛා මාතා කරෝ පූර්වාරාම. මෙන්න මේ ජේතවනාරාමයේ රැඳෙන දාශකයි මේ තේන පත්ත සම්ම සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ දේශනාවේ සාරාංශය දැන් අපි සලකා බලමු. සත්තාදෝනේ යහපති ධම්මා ඉස්සා සංතා මනාප දුල්ලභා ලෝකස්මි හිතානේ මේ ලෝකේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රේමනාප වූ හිතනවා කන සතන්නා වූ මතන්නා වූ පතන්නා වූ දුර්ලභ කාණා සතරක් ඇත හතනේ සත්තාරෝ ඒ කවර සතරක්ද භෝගාමේ උප්පජ්ජන්ත සාධම්මේ නාති අයම් පඨමෝ ධම්මෝ විද්දෝ පන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් මේ බෞද්ධයා හිතෙනවා මට ධාර්මික ධනෙ ලැබේවා මේක පළමුවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ පළමුවෙනි ධර්මයක් භෝගේ ලබ්ධා සාධම්මේන යසෝමි අබ්බුග්ගච්ඡතු සාඥාපි සා උපජ්ජායේ හිති අයන් දුර්යෝ ධම්මෝ විත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මී මට ධාර්මිකව ධනෙ ලැබේවා ධනෙ ලැබී මගේ දෙමව්පියන් එක්ක සහෝදර සහෝදරියන් එක්ක අමුදරුවන් එක්ක හිතමිතුරන් එක්ක නෑදෑයන් එක්ක මගේ යසෝ කීර්තිය දසත පැතිරේවා කියන එක දෙවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ ධර්මතාවයි. භෝගේ ලද්දා සහ ධම්මේන යසං ලද්දා සහඥාති සහ උපජ්ජානේහි කිරන් ජීවාමි දීගමද්ධායම් පාලේනීති අයං සත්‍යෝ ධම්මෝ යුක්තෝ සන්තෝ මනාපෝ දුල්ලබෝ ලෝකස්මින් ධාර්මිකව ධනවත් වී යතෝ කීර්තිය සපිරිවරින් පැතිරි ඉර කාලයක් නිරෝගීව ජීවත් වෙනවා කෙනෙක් තුන්වෙනි දුර්ලභ වූ ඉෂ්ඨකාන්ත මනාපෝ ධර් සතරේ තුන්වෙනි ධර්මතාවයි භෝගේ නද්ධා සහ ධම්මේන යසං ලද්ධා සාඥාති සා උපජ්ජායෙහි ඉරං ජීවිත්වා දීගමද්ධායම් පාලෙත්වා කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජාමි ති අයං චතුත්ථෝ ධම්මෝ යිද්දෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මි ධාර්මිකව ධනවත් වී යසෝ කීර්ති අස පිරිවැරියෙන් පැතිරි නිරෝගී සෝයෙන් චිර ජීවණයෙන් ජීවත් වී ආයුෂාගේ කෙලවරන මරණින් මැත්තේ ස්වර්ග සංඛ්‍යාත සුගති ලෝකේ උපදින්වා කියන එක ඉෂ්ට වූ කාන්තෝ මනාප වූ සිතන පතන හතරවෙනි දුර්ලභ කාරණය. ඉමේකෝ ගාපති චත්තාරෝ ධම්මා ඉත්තා සංසාමනාපා දුර්ලභා ලෝකස්මි. හිතානෙනි මෙන්න මේ සතර තමයි ලෝකේ ඉෂ්ඨ වූ කාන්තෝ මනාප වූ හිතන පතන ප්‍රාර්ථනා කරන දුර්ලභ කාරණා සතර මේකයි. දැන් මේ කාරණා හතර පැහැදිලි. බෞද්ධයෙක් විසින් මේවා ලබන්නට ඕනේ. බෞද්ධයෙක් විසින් ධාර්මිකව ධනවත් වෙන්නට ඕන. ධනෙ කෙරෙහි තෘෂ්ණාව වඩන්න නෙමෙයි. දම්පින්කම් කරගන්න පාරමී පුරා ගන්න. යසෝ කීර්ති අවශ්‍යයි. යසෝ කීර්ති කියලා මෙතන කියන්නේ ගුණ සතනේ පමණක් නෙමෙයි. සිල්වත්, ගුණවත්, නැනවත්, කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයයි. ඒක අවශ්‍යයි. නිරෝගීව චිර ජීවනයෙන් දීර්ඝාසල දෙන්න ඕන කරන් නිකන් නෙමෙයි. සීල සමාධි ප්‍රඥා තීර්ථයෙන් පාරමී පුරා ගන්නටයි. ඊළඟට දේශනා කළේ ස්වර්ගය. මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණා නම් අපායට නොගියilla. මනුෂ්‍ය දුර්භාග්‍ය නොවි. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක හයයි තියෙන සුගතියකට යන්න ලැබේවා කියන එක අවශ්‍යතාවක්. ඒ මොකද අපායට ගියානම් කුසලයක් කරගන්න හිතන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් සුගතියේ කියන්නේ කොටස් තුනක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි කාම සුගතිය. ඊළඟට බ්‍රහ්ම ලෝකේ තියෙනවානේ 16ක් ඒ සුද්ධාවාස පහ හැර ඉතිරි 11ක් තියෙනවා. ඒ 11ට කියන රූප භූමිය කියලා. තව තියෙන අරූප ලෝක හතරක්. ඒවා සුගති. තවත් තියෙන සුගතියක්. ඒ සුගතියේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙමෙති ශෝබන ගමනින් යා යුතු අමාමහ නිවන් සුවය. එතන භූමියක් නැහැ. කල්ප රෝක්ෂ හිමානාදී කිසිවක් නැහැ. එතන තියෙන්නේ විමුක්ති සුවය. අවේදයේ සුවය. ඒක තමයි අන්තිම සුගතිය. මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමට යම් ප්‍රාර්ථනාව. ඊළඟට බුදුරජාන් වහන්සේ පහදා දෙනවා ඉමේ සංකෝ ගාපති චතුන්නම් ධම්මානං විත්තානං කන්තානං මනාපානං දුන්නභානං ලෝකස්මි චත්තාරෝ ධම්මා පටිලාභා සංවත්තಂತಿ මහසිතානෙනි ඉෂ්ඨ වූද කාන්ත වූද මනාප වූද හිතන පතනමේ දුර්ලභ කාරණා සතර අත්පත් කර ගැනීමට සම්පත් හතරක් හේතු වෙනවා. ඒ මොනවාද සම්පත් හතරේ? සද්ධා සම්පදා, සීල සම්පදා, සාග සම්පදා, පඤ්ඤා සම්පදා. මෙන්න මේ ධර්මතා හතරයි. මේ ධර්මතා හතර අනුගමනය කිරීමෙන් අර මුලින් සඳහන් කළ ඉෂ්ඨ කියන්නේ කැමැති වෙන්නේ කාන්ත කියන්නේ කැමැති වේද මනාප කියන්නේ හිතේ ප්‍රීතිය වඩවන හිතසුව සලසන දුර්ලභ වූ කාරණා සතර එනම් දහමින් ධනවත් වීමට යසෝකේත යසපිරිවරින් පැතිරීමට නිරෝගී චිරජීවනයෙන් ජීවත් වීමට ආදී කෙලවර සුගතියට යාමට හේතු වෙනවා මේ ධර්මතා හතර මොනවාද ශ්‍රද්ධා සම්පදා සීල සම්පදා ත්‍යාග සම්පදා පඤ්ඤා සම්පදා ඊළඟට සරුවඥන් වහන්සේ තෝරන එකක් ගානේ සද්ධා සම්ප්‍රදාය කියන්නේ මොකක්ද? සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුෂ්‍යානම් බුද්ධෝ භගවාති සරුවඥන් වහන්සේගේ බුද්ධත්වයේ හදවතින් පිළිගන්නවා ඒ මාගේ සරුවඥන් වහන්සේ වාසනාසහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේයින් අරිහත් නම් වෙනවා. ਸਰව ධර්මයන් ਸਰවාකාරයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඔහොම එකක් එකක් ගානේ සිහි කරමින් ඒ ਸਰුවඥන් වහන්සේගේ බුද්ධත්වය අදපත්ලෙන් පිළිගන්න. ඒ කියන්නේ තමන්ගේ දන්නා දන්නා ධර්මත බුද්ධ ගුණ බුද්ධ චරිතය සිහිපත් කරමින් ඒ ස්ථීන වශයෙන් පිළිගන්න. මනෝ ප්‍රඥානේ පිරුණ ඇති පිළිගන්නවා. වා ප්‍රනිදානයේ කෙරුව හැටි පිළිගන්නවා. මහා ප්‍රනිදානයේ කෙරුව හැටි පිළිගන්නවා. සූවිසි විරණපතෝ ලැබුව හැටි පිළිගන්නවා. අශේෂ්මස් මේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දුන්න හැටි පිළිගන්නවා. එසතුරුක් දැවිදී සත්තරක් මහ පොළොව කම්පා කළ හැටි පිළිගන්නවා. වගේම දීපංකර පාදමෝලයේදී අස්ව ධර්ම සමවදානයේ නියත විවරණ ලබාගත් හැටි පිළිගන්නවා. මනුෂ්‍ය ලෝකෙ උපදින්න ප්‍රථමයෙන් තම දුසිත දිව්‍ය ලෝකයේ ශේෂකේතු දෙව් රජ කෙනෙකු සිටේ දසදහසක් සක්වල දෙවිවරුන්ගේ ආරාධනය පිළිගත් බව පිළිගත්. පස්මහා බැලුම් බලා මෞපියන් වෙත පැමිණ සතෝ සම්පජානකාරීව ප්‍රතිසන්දිගත් බව පිළිගත්. ප්‍රතිසන්දිගත් දාසයේ දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යාරි සිද්ධ වූ ඇති පිළිගත්. උත්පත්ති මංගල්‍යයේ ප්‍රාත්‍යාරි සිදුවේ ඇති පිළිගන්නේ. එවැගේම වාස 16 දී ශිල්පජත් වූ ඇති පිළිගත්. එවාගේම රාජ්‍යශ්‍රීයට පත් වූ බව යශෝදරා දේවිය සමග සිට රාහුල පුත්‍රයන් උපන්න දවසේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙච්ච බව ආලාර කාලාම උද්දකරා පුත්‍රයන් වෙත පැමිණ සාකච්ඡා කළ ප්‍රමණින් ඥාන සමාපatti ලැබූ බව මහා ප්‍රධාන වීර්ය වැඩූ බව ලැබුම් පිළිවෙත සොයාගත් බව බුදු වෙන දාසේ අලියම් කාලයේ පස්මහා සිහිනයක් දුටු බව සුජාතාව පිළිතුරු පිළිගන්නෝ අයුරු එවාදෙම සොක්තිය බ්‍රාහ්මණතුමා කුසතන මිති පිළිගන්නෝ අයුරු බොමුලා වෙත වැඩම කරවෝ ආකාරයේ බොමුලාරා වැඩ ඉඳගෙන මාර පරාජය කොට ලෝතර බුද්ධත්වයටපත් වූ ආකාරය ඔක්කොම පිළිගන්නවා එවාදෙම දල්සක් පැවතුම් දේශනිය ගැන පිළිගන්නවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුව්‍යංජන ලක්ෂණ ආදී රූපකා සම්පත්‍ය ඇති බව පිළිගන්නවා ඒ සාරවත්යන් වහන්සේ දෙසූ සුපරිසුද්ධ වූ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත බව පිළිගන්න. සාන්දෘෂ්ටික බවක් පිළිගන්න. අකාලික බවක් පිළිගන්න. ඒහිපාසික බවක් පිළිගන්න. ඕපනයික බව පිළිගන්නවා. පස්චාත්සං වේදිකම්බලින්යෝහි ගුණ ඇති බව පිළිගන්න. ඒ ධර්මයට අනුව මඟඵල නිවන් ලබාගත් ආර්ය මහා සංඝ රත්නයේ සුපටිපන්න නම් බවද උජුපටිපන්න නම් ගුණ ඇති බවද ඥායපටිපන්න ගුණ සමන්විත බවද සාමීච ප්‍රතිපන්න ගුණ සමන්විත බව පිළිගන්න. එවාගෙම ආහුනේය ගුණයෙන්, පාහුනේය ගුණයෙන්, දක්ෂිනේය ගුණයෙන්, අන්‍යනේ කරණීය ගුණයෙන් සහ අනුත්තර පුණ්‍යාක්ෂේත්‍ර ගුණයෙන් සමන්විත බව පිළිගන්න. මේ විදිහට බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය පිළිබඳව සදපත්යෙන් පිළිගැනීමක් වෙයි නම් ඒකට කියනවා ශ්‍රද්ධා කියලා. මේ ශ්‍රද්ධාවේ එකේ පිළිගැනීමට කියන සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. තමන් ජීවිතේ දුකක් දුම්නසක් කනගාටුවක් රාගයක් දෝෂයක් මෝහයක් සැලනීමක් ආහම දේවාල ගානියන් නැතුව සායි බබා වැනි සාන්තුවරයන් සොයා යන්නේ නැතුව වෙනත් යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ යන්නේ නැතුව නිතරමේ කල් ගෙවන්නේ නැතුව බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය සිහි කරනවා එසේ රත්නත්‍රය සිහි කරලා හිත පහදවා ගන්නවා ඒකට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා දාන ශීල භාවනාදී කුසල ක්‍රියාවන් කරන්න අවස්ථාවක් ලැබිච්චාම යම් යම් බාධාවල් එන්න පුළුවන්. විශේෂයෙන්ද බඩේ අමාරු ඇඟේ පොතේ රිදින් කැක්කුම් එහෙම නැත්නම් ජල ගැලීම් වර්ෂාව සීතල උණුසුම නැතිමඳු රූපේදා වෙනත් වෙනත් මෙලෙස බාධාවන් එන්න පුළුවන්. එවැනි අවස්ථාවල තමන් හිතෝ පැතෝ පින්කමට කවදාකවත් පස්සට ආදී නොතබා සූර වීර සංග්‍රාමදී යෝධයෙක් වාගේ උද්‍යෝගීමත් ඉදිරිපත් වෙලා කුසල ක්‍රියාව කරන්නේ යෙදෙන්නේ සම්පත් සඳන ලක්ෂණ ශ්‍රද්ධාව නිසායි. අර මහා බෝසතාණන් වහන්සේ කදිරංගාර බෝධිසත්ව කාලයේදී දිනියංගුරු වල මැද්දට පැනලා දානි දුන්නේ අන්න සම්පත් සඳන ලක්ෂණ ශ්‍රද්ධාව යානුභාවය. ඒ වගේම මණ්ඩක ඉන්නක් හිතේවා නම් වැටෙනවා. දහවියා ගොඩක ඉන්නක් හිතේවා නම් වැටෙනවා. එහෙම නැතුව ගමක් නගරයක් දොරටුව ළඟ ඉන්ද්‍රශීලයා සිටවන ඊකඩුල්ලේ කනුවක්. මේ කනුව හර ඇති දව කොටයක් හතරෙන්යක් පොළවේ ඉඳනවා හතරෙන්යක් පොළවෙන් උඩට මතුවලා තියෙන්නේ ඒක තමයි ඊකඩුල්ලේ ඉන්ද්‍රශීලයේ කියන්නේ. මේ ඉන්ද්‍රශීලයේ අලිය කොටවත් ගලවන්න බෑ. වේරම්බ වාසයට සොලවන්න බෑ. ඒ වාගේ තමයි තුනුරුවන්ගේ ගුණ කෙරෙහි පිහිටුවාගත්ත නොසැලෙන ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහා ශ්‍රාවකත්වයේ අග්‍ර ශ්‍රාවකත්වයේ පසාගෙන එන විවරණ පතුල් ලබාගත් බෝසතාණන් වහන්සේලාට භවයෙන් භවයට පිහිටන ශ්‍රද්ධාව ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා ඒ වගේම මාර්ගඵලාභීන් පහළ වෙන ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාවයි ඒක මායයට සලවන්න බෑ දිනක් බුදුරජාණන් වහන්සේ සූනම් වර්තමාන ඔබතුමා තමන් වෙත පැමිණියාම ධර්ම දේශනා කිරීමෙන් ඔහු සෝවාන් වුණා. සෝවාන් වෙලා සීනෙසට ගියාම එන්නේ බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකයේ ටිකක් අහන්න මේක පෙර මං කියවා නේද සංස්කාර සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එහෙම නෙමෙයි සමහර සංස්කාර නිත්‍යයි සමහර සංස්කාර සැපයි සමහර සංස්කාර ආත්මයි කියලා විපරීත බණක් කිව්වා ඉතින් මේ සුවනම්බත්ත මානෝක දැන් සෝවාන් වෙලා ඉන්නේ. එතුමාගේ හිත සලනේ වෙන්නේ ශ්‍රද්ධාව සලවන්නේ නැහැ. එතුමා කල්පනා කළා බුදුවරයන් වහන්සේලාට වචනම වර්ධින්නේ නැහැ. වරක් සියදේ නැවත සංශෝධනය කරන්න සිදු වෙන්නේ නැහැ. මේ නම් බුදු කෙනෙක් වෙන්න බෑ. බුදු වේසින් ආපු කෙනෙක් වෙන්න ඕනේ කියලා එම සමුන්නාසේ කවුද කියලා. මාන දේවපුත්‍රයා බොරු කියන්නේ නැහැ. මානාලික කම නිසා යෝ අපරාධය කරන්නේ. එයා හිතා මං වසවර්ගීය පුත්‍රයා කියලා. පස්සේ මේ ශූරම්බක්ක මානවකේ අසුරසනක් ගහලා කිව්වා වසවර්ගීය පුත්‍රයේ ඔබෙන් එක්කෙනෙක් නෙවෙයි 100ක් 1000ක් ආවත් මානද අවබෝධයේ සලුවන්ද බෑ කිව්වා මොහු අසුරදාන් වුණා. මේ වාගේ සෝවාන් වුණාන් පස්සේ පිට ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව. එයින් ලෝකෝත්තර ශ්‍රද්ධාවක් අධිගම ශ්‍රද්ධාව. අනිත්‍ය ලෞකිකයි. දැන් එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව යම් කෙනෙකුගේ හිතේ නිතර නිතර හොඳින් පවතිනවා නම් ඒකට සද්ධා සම්පදාව තියෙනවා. සද්ධා සම්පදාව තියෙනවා නම් සැබවින්ම මෛත්‍රියේ කරුණා මුදිතා උපේක්ඛා ගුණ පිහිටෙනවා. සෑම සත්‍යයන් කෙරේ කරුණා මෛත්‍රියේ පිහිටෙනවා. ඒසා කවදාකවත් සතෙක් මරන්න හිතෙන්නේ අනුන්තේ සතු නූල් කොටක්වත් වංචාවෙන් ගන්න හිතෙන්නේ නැහැ. විද්‍යාචාර හිතක් පහළ වෙන්නේ නැහැ. බොරුවක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. සුරාපානි සඳහා හිතක් පහළවන්නේ නැහැ. හේලම්බසක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. පරිස වචනයක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. නිෂ්කල වචන කියන්නේ හිත පහළ වෙන්නේ නැහැ. අනුන්ගේ දේශ ආශා කරන්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කරන්න හිතෙන්නේ නැහැ. එවාගේම නිසිරුදු ගන්නෙත් නැහැ. මේ දස අකුසලෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා ශ්‍රද්ධා සම්පත්තිය නිසා. ඒ ශ්‍රද්ධා සම්ප්‍රත්‍යයෙන් ඉන්න නිසා බොහොම අනලස්ව තමන්ගේ ව්‍යාපාර කටයුතු ධාර්මිකව දියුණු කරනකොට දැනෙන් ධනෙ ලැබෙනවා. ධනෙ ලැබෙන්න වගේම ශ්‍රද්ධාවන්තයා බැවින් ගුණ කතාවක් පිරිවර සම්ප්‍රත්‍යයක් වැඩෙනවා. ඒ වගේම නිරෝගී සෝයක් දීර්ඝ අවශ්‍යයක් වැඩෙනවා. ආයුෂ කෙලවරේ කාන්තේම සුගතිගාමී වෙනවා. සීල සම්පදා නමින් දේශනා කළේ ගෘහස්ස බෞද්ධයන් විසින් නිත්‍ය වශයෙන් පංචශීලය සමාදන්ව රකින්න පුළුවන් ආදී වස්තුමගේ ශීලය සමාදන්ව රකින්න පුළුවන් උපෝසත වශයෙන් තේවා සමාදන් වෙන්න පුළුවන් නිත්‍ය වශයෙන් දස ශීලය සමාදන් වෙන්න පුළුවන් ඒ කවර හෝ සමාදන් වෙන සීලය අකණ්ඩ අච්චිද්‍ර අසබල අසල්මාද බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමත්ත සමාධි සංවර්ධනයේ තියෙන අංගයන් ආරක්ෂා වෙනවා නම් අන්න ශීල සම්ප්‍රදායයි. අකණ්ඩ කියන්නේ මුලින් අගින් සික පදයක් නොමිද රැකීමයි. අත්තිබර කියන්නේ මැදින් සික පදයක් නොමිද රැකීමයි. අසබල කියන්නේ හේලියෙන ශික්ෂාපද කීපයක් දිනගන්නේ නැතුව රැකීමයි. අකල්මාස කියන්නේ තනින් තනින් සිකපද නොමිද රැකීමයි. බුජිත කියන්නේ මම සීලවන්තයෙක් බව අනිත්‍ය දැනගනිත්වා කියලා මට කවුරුත් වඳිත්වා පුදක්වා ගුණ කතනේ කෙරෙත්වා මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබේවා සීලය නිසා කළ හේතුවත් අන්න තෘෂ්ණාවට වහල් වුණා ඒ වාගේ තෘෂ්ණාවක් පහළ කර නොගෙන නිස්සරණ අධ්‍යාසයෙන් සීලය රැකීමද කියන බුද්ධිස්ස සීලය කියලා. විමුක්ත සත්‍ය කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්වොත් සාදු කියා සතුටු වෙන්න පුළුවන් ඇති ප්‍රඥා සීලය විමුක්ත සත්‍ය සීලයයි. අපරාමාස සීලය කියන්නේ මම මේ සීලය නිසා ඊළඟට දෙව්ලෝ යන්න ඕන, සත්දෙව් රජ වෙන්න ඕන. එවාගේම බ්‍රහ්ම සම්පන්න ලබන්න ඕන, සත්‍විති රජ වෙන්න ඕන. කාන්තා පක්ෂ කෙනෙක් නම් මම දෙව්ලොවදී සත්දෙව් රජුරුවන්ගේ අගමහේසය වෙන්නට ඕනේ. මේ වාගේ නොයෙක් නොයෙක් ජීවේ මානුෂාගේ ලෞකික සම්පත් ඇතුව සීලය නිසා පරාමත්තයි. කුස්නාවෙන් දෘෂ්ටියෙන් අල්ලා ගනු ලැබූ සීලයක් වෙනවා. එසේ නැතුව මගේ මේ ශීලය අසවල් බෝධිඥාණයෙන් 1500ක් දෙලසුන් ජයගෙන අමාම නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියලා ප්‍රඥා සීලය අපරාමර්ථ සීලයයි. සමාධි සංවර්ධනක සීලයේ මේලස ආරක්ෂා කරන සීලයක් ඇති සීලවන්තයාට දහස් මුල ගියත් යාදී වුණත් හිත සමාධිය වෙනවා. එදකවා කුටියක හිටියත් හිත සමාධිය වෙනවා. ගලිතලාස් ගල්කලා හිටියත් හිතේ සමාධිය වෙනවා. වාඩි වුණත් හිත සමාධිය වෙනවා. හිතගෙන හිටියා හිත සමාධිය වෙනවා. එවාගෙන ඇවිදින්න හිටියා හිත සමාධිය වෙනවා. සායනගත හිටියා හිත සමාධිය වෙනවාක් නිසාද සීලය පිරිසුදුයි. සීලය පිරිසුදු නිසා අනිත් සීලයෙන් ආනිසංස රාශියක් ජීවිත ලැබෙනවා. විනයෝ සංවරත්තාය ඒ සීලය සංවර වීම පිණිසයි. සංවරෝ අවිපටිසාරත්තාය ඒ සීලවන්ත බව පසු නොසැලීම පිණිසයි. අවිප්පටිකාරෝ පාමොඤ්ඤත්තාය එසේ විපිලිසර නොවන නදරු ප්‍රීතිය පිණිසයි පාමොඤ්ඤම් පීතත්තාය නදරු ප්‍රීතිය පස්වලක් නිර්ාමිෂ මහත් ප්‍රීතිය පිණිසයි හේති පස්සද්ධාය ඒ නිර්ාමිෂ පස්වලක් ප්‍රීතිය කාය චිත්ත පස්සද්ධේ පිණිසයි පස්සද්ධි සුඛත්තාය කාය චිත්ත පස්සද්ධිය කායික මානසික නිර්ාමිෂ සැපේ පිණිසයි සුඛං සමාදත්තාය කායික මානසික නිරාමිෂ සැපය චිත්ත සමාධිය පිණිසයි සමාධි යථා භූත ඥාන දර්ශනත්තාය සමාධිය උදේව්‍ය ඥානයේ භංග ඥානයේ ලැබෙනු පිණිසයි යථා භූත ඥාන දර්ශනන් නිබ්බිදත්තාය යථාභූත ඥාන දර්ශනය බාසුපාඨාන ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන මුංජිතුකාමිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරපේක්ෂා ඥාන පිණිසයි නිබ්බිදා විරාගත්තාය ඒ ඥාන පරම්පරාව විරාග සංඛ්‍යාතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඥාන පිණිසයි යාගෝ විමුක්තාය ඒ සතර මාර්ග ඥානය සතර ඵලයේ උපදවා ගැනීම නිසායි විමුක්ති විමුක්ති ඥාන දර්ශනාත්තාය ඒ ශ්ලෝකෝත්තර සතර ඵලයටපත් වීම නිසා සත්‍යමේක්ෂා ඥානෙ පහළ වෙනවා ඒක නිසායි විමුක්ති ඥාන දර්ශනං අනුපාදා පරිනිබ්බානත්තාය ඒ මේ විමුක්ති ඥාන දර්ශනයෙන් නම් තණ්හා දිට්ඨි උපාදානාදී සියල්ල අත්හැර දමා යන අනුපාදා පරිනිර්වාණ සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි. හේත දත්තා කතා දහම් කතාව අවශ්‍යන්නේ මේ පිණිසයි. හේත දත්තා මන්තන ධර්ම සාකච්ඡාව අවශ්‍යන්නේ මේ පිණිසයි. හේත දත්තං සෝතාවදානං දසවන්නමාගන දහම් නැසී යුත්තේ මේ පිණිසයි. යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ මේ තේන තෘෂ්ණා දෘෂ්ටි ආදී උපාදානයන් මේ සදාත වැළකීලා අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට නිසායි. මෙන්න මෙහෙම රාස්නා සීලය මේකට කියනවා සමාධි සංවර්ධනක සීලය. දැන් ඉතින් මේ විදිහට සලකා ගත්තාම මේ සීලවන්තයා සීල සම්පදායේ යුක්ත බැවින් සබඳින්ම නිත්‍ය වශයෙන් පංච සීලය රකින්න ආජීව අෂ්ටම සීලය රකින්නවා පස්වෙන් දසා කුසලෙන් වළකිනවා එනිසාම අප්‍රමාදව තමන්ගේ ජීවනෝපාය කටයුතු කරන බැවින් ශීලවන්තයාට ධාර්මිකව ධනෙ ලැබෙනවා ශීලවන්තයාගේ අශෝකීත්වය දසත පැතිරෙනවා ශීලවන්තයා ශීලක ශීලවන්තකම නිසාම නිරෝගීව චිර ජීවනයෙන් ජීවත් වෙනවා ශීලවන්තයා අවශ්‍ය කෙලෙරේ කාන්තේම සුගතිපාරායන වෙනවා තුන්වෙනි කාරණය ත්‍යාග සම්පදාය ත්‍යාග සම්ප්‍රදා නමින් මෙතන හඳුන්වන්නේ මෙහෙමයි කරුණු හයකින් ත්‍යාගය පුරුදු කරනවා විගතව මල මස්කේරේන තේජසාගාරං අධ්‍යාවසති මුත්තචාගෝ පයසපානි යාසයෝගෝ වස්සගරතෝ දාන සංවිභාගරතෝ මේ කියන ලක්ෂණ අනුව ත්‍යාගය පුරුදු කරනවා විගතමල මස්කේරේන තේජසාගාරං අධ්‍යාවසති කියන්නේ gedara වාසය කරන්නේ මසුරු මල හිතෙන් ඉවත් කරලා මට යමක් පාතාරි පරිත්‍යාග කරගන්න ලැබේවා කියන චේතනාවෙන් තමයි දවස ගෙවන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. එවාගෙම මුත්‍ත්‍යාගෝ කාට නමුත් යමක් පරිත්‍යාග කරනවා කිසිම ආශාවක් නැතුව. ගියන්නේ පරිද්දන්න දුගියන්න මගියන්න අසරණ යන්න ත්‍රිසංසතාට පවා යමක් පරිත්‍යාග කරන්නේ කිසියම් දෙයක් අපේක්ෂා නොකර බලාපොරොත්තු නැ තෘෂ්ණාවක් නැහැ. පයස පානී අත හොදාගත් ගමන් වගේ ඉන්න යමක් පරිත්‍යාග කරයි. යාස යෝගෝ කවුරු හරි ඇවිල්ලා අනේ මට අහවාගේ වුණේ කියලා ඉල්ලන්නේ සුදුසු ඇටියට ඉල්ලුවොත් නොදී උන්නේ නැතුව පරිත්‍යාග කරනවා. වස්සාග්ග රතෝ හැම වෙලාවෙම බෙදා හදා දෙන්න පුරුදු වෙනවා. ඒ වගේම දාන සංවිභාග රතෝ තමන් උපේන දෙයින් අද්දස දාණය දෙනවා. තමන් පරිභෝග කරන්නේ කෙනෙක් ඉල්ලුවොත් ඒ දෙනවා. මෙන්න මේ කර්මයෙන් යුක්තව පරිත්‍යාගයේ පුරුදු කිරීමේදී කියනවා ත්‍යාග සම්පදාව කියලා. මේ ත්‍යාග සම්පදාව යම් කෙනෙකුගේ හිතේ දිනු කරගත්තා නම් ත්‍යාගවන්තයා සදා ශ්‍රද්ධාවන්තයෙක්ද වෙනවා සීලවන්තයෙක්ද වෙනවා. ඒක ත්‍යාගවන්තය අප්‍රමාදව කටයුතු කරන බැවින් ඥානින් ධනවත් වේදවා. එවාගේම ත්‍යාගවන්තයාගේ ගුණ සතනේ යසෝ කීර්තිය සැතිරෙනවා. ත්‍යාගවන්තයා ත්‍යාගවන්තකම නිසාම නිරෝගී වෙනවා දීර්ඝාස නිදෙනවා. ත්‍යාගවන්තයා හේතුයෙන් සුගති ලෝකයක උත්පත්තිය ලබනවා. හතරෙනි කාරණේ තමයි පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදායේ ප්‍රභේද රාශියක් තියෙනවා. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා කොටස් තුනකට බෙදෙනවා. බණ ඇසීමෙන් දහම් පොත්පත් කියවා ගැනීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ලබන ආબોධයට කියනවා සුතමේ ඥානෙ කියලා. චින්තාමය ඥානය කියන්නේ තමන්ම තමන් හිතාමතා යම් යම් දේ කරනවා ආબોධ කරගන්නවා ඒක චින්තාමය ඥානය. භාවනාමය ඥානය විශිෂ්ටයි. මෙතන පඤ්ඤා සම්පදාකයේ භාවනාමය ඥානයයි. භාග්‍යතුන් වහන්සේ සිටුවරයාට දේශනා කළා හිතානෙමි මේ සිත අඳුරු කරන්නා වූ උපක්ලේශ පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද නීවරණ කියන ආසාව ව්‍යාපාද නිවර්ණය කියන්නේ හිතේ තරහව. තීන මිද්ද නිවර්ණය කියන්නේ හිතේ ඇලිමැලි අලසකම. උද්දච්ච කුක්කුච්ච නිවර්ණය කියන්නේ හිතේ නොසන්සුන්කම හා පසුතැවිල්ල. විචිකිච්ඡා නිවර්ණය කියන්නේ සැකේ සංකාව. මේවා හිතේ පහළ වෙනකොට හිත අන්ධකාරයි. හිතට ආબોධයක් ලැබෙන්නේ ධානයක් සමාධියක් උපදින්නේ නැහැ මේවා පහත් වෙනකොට. එයා මැඩ පවත් ගන්න භාවනා කරනවා. කාමච්ඡන්ද නීවරණේ නැඳපාත් වෙලා සමාධියක් උපදවා ගන්න පිළිකුල් භාවනා වඩන අසුභ භාවනා වඩන. ඒකෙන් ඥාන උපදවාගෙන විපස්සනාක් නැගෙනවා. අන්න ප්‍රඥා සම්පදාව. ව්‍යාපාදයේ නැඳපාත් ගන්න මෛත්‍රිය වඩනවා. කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ඛා වඩනවා. එන් ඥාන උපදවනවා. විපස්සනාවත් වඩනවා. මෙන්න පඤ්ඤා සම්පදා. සීල නිද්දේ නැඳපාත් ගන්න ආලෝක සංඥා වඩනවා. රාත්‍රී කාලයේත් මහා මද්දාන වාගේ හිතාගෙන ආලෝක සංඥා ඇති කරන ඥාන උපදවනු. ඥාන උපදවලා විපස්සනාට හැරෙනවා. අන්න පඤ්ඤා සම්පදා. උද්දච්ච කුක්කුච්චේ නැල පවත්වන්නේ ආනාපාන සතිය වඩනවා. එන් ඥාන උපදවා විපස්සනාවට හැරෙනවා. ඒ පඤ්ඤා සම්පදා. විචිකිච්ඡා නැල පවත්වන්නේ බුද්ධානුස්සතිය වඩනවා. එයින් උපචාර සමාධිය ලැබනවා විපස්සනා ඥාන වඩනවා. මෙන්න පඤ්ඤා සම්පදා. මෙම පංච නීවරණ මැදසවත්වාගෙන හිත නිරන්තරයෙන් ත්‍රිසුභව කුසාසිත පෙළි පෙළි පහළ වෙන හැටියට යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරමින් මෙන්න මේ භාවනා ක්‍රමයන් අත්හදා ගන්නවා නම් පළපුදු කර ගන්නවා නම් පුහුණු කර ගන්නවා නම් එයින් ලැබෙනා වූ චිත්ත සමාධියෙන් ලැබෙන ප්‍රඥාට කියනවා පඤ්ඤා සම්පදා අර මුලින් සඳහන් කළ ශ්‍රද්ධාවක්, සීලයක්, ත්‍යාගයක් මේකට උපනිශ්‍රේ වුණා. මේ තුන ඇත්තන් තමයි මේ ප්‍රඥාව පහළ කරගන්න ලැබෙන්නේ. භාවනාවක් කරන්නේ මේ තුන ඕනේ කරනවා. ශ්‍රද්ධාව ඕනේ, සීලය ඕනේ, ත්‍යාගය ඕනේ. ඒවා පිහිට කරගෙනයි දැන් මේ භාවනා ඥානෙ පහළ කරගන්නේ. හැබැයි අර තුනට වඩා විශිෂ්ටයි මේ භාව ප්‍රඥා මේ සම්පදාව. ඒතකොට ප්‍රඥා සම්පදාය ඇති ඥානවන්තයා සදා ශ්‍රද්ධාවන්තයෙක් වෙනවාමල්. සදා සීලවන්තයෙක්ද වෙනවා. සදා ශ්‍රද්ධා ත්‍යාගවන්තයෙක්ද වෙනවා. එවැගේම සැබෑම අප්‍රමාදී කෙනෙක් වෙනවා. තැනට සුදුසු නුවණ හසුරුවා ගන්න දාන්නවා. ඒ නිසා ධාර්මිකව ධනවත් වේදවා. යසෝ කීර්තියක් පැතිරෙනවා. නුවණ නිසාම නිරෝගී සුවයෙන් පෙර ජීවනයේ යෙදෙනවා. ඒ වගේම ආයු කෙලවරේ කාන්තේම සුභති ලෝකයකට යනවා. දැන් ඔන්න පහදා දුන්න බුදුරජාණන් වහන්සේ දැනින් ධනවත් වෙන්න යසෝ කීර්තිය ලබන්න නිරෝගීව දීර්ඝාසු ඉඳින්න සුගතියකට යන්න හේතු හතර පහදා දුන්නා. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟට දේශනා කළ කාරණා හතරක්. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රතය, මේ ත්‍යාගය ඥානය පිහිට කරගෙන ධනවත් වුණා මදි. ඒවා ප්‍රයෝජන ගන්න ඇති ආකාර හතරකින් දේශනා කළා. ප්‍රයෝජන ගන්න හැටි මෙහෙමයි. Taman සැප විඳිනවා. Taman හොඳට කෑම දීම, දුම් පැලදුම් පරිභෝග කරනවා. යාන වාහන හැම දෙයක් පරිභෝග කරනවා අර සම ජීවිත ජීවිතතාවය හැටියට. ඊළඟ තමන්ගේ දෙමව්පියන් හොදින් පෝෂණය කරවා ගන්න. තමන්ගේ අමුදරුවා, තමන්ගේ සේනක සේවිකාවන්, තමන්ගේ අසල්වැසියන්, තමන්ගේ කෙනෙකුදන් හැම දෙනාටම අවශ්‍ය විදිහට සංස්කලශීලී සංදා කරමින් ඒ අතන්ව පෝෂණය කරගන්න. ඒ සඳහා ධනෙ වැය කරනවා. ඒ ධනෙ වැය කරන්නේ යමක් ලබා ගන්න හැම නෙමෙයි. ආසාවෙන් නෙමෙයි. ඥානවන්තවයි කරන්නේ. දෙමෝපියන් සැලකන්නේ බොහොම ඥානවන්ත කල්පනාවකින්. මේ දෙමෝපිය අපට කුඩා කාලේ මේ විදිහට සැලකලා අපි මේ හොඳ දරුවන් වෙලා ඉන්නේ. දෙමෝපිය අපේ දෙවියෝ, දෙමෝපිය අපේ බ්‍රහ්මයෝ, දෙමෝපිය අපේ බුදුවරු, දෙමෝපිය අපේ තුන්කෙත, දෙමෝපිය අපේ ගුරුවරු. එසා අපේ දෙමෝපියන් අපි මේ කරන සංග්‍රහය මෛත්‍රියෙන් කරුණාවෙන් කරනවා. මගේ මේ සෑම දී නැඳුම් පැළඳුම් දෙහෙත්තේ සම උපස්ථානයක් මගේ දෙමව්පියන් දී ඖෂධ වැනි වෙලා දෙමව්පියන් හිතේ ශ්‍රද්ධාව වැඩේවා, සීලය වැඩේවා, ත්‍ෘතේ වැඩේවා, ත්‍යාගය වැඩේවා, ඥානය වැඩේවා, සමත භාවනා වැඩේවා, විපස්සනා භාවනා වැඩේවා. දෙමව්පියෝ දෙන්නා සතර දුකින් අත් මිදේ අමා මහ නිවන් දකිත්වා කියලා කරුණාව මෛත්‍රිය පෙරදු කොටගෙන ඥාණයෙන් තමයි උපස්ථාන කරන්නේ. දරුවන් සලකන්නේත් එහෙමයි. මේ දරුවෝ අපවාගේ සංසාරයේ ජාති ජරා මරණ විඳ විඳ ආදාතේ දරුවන් බවට ආවා. මේ දරුවන් අපි සංග්‍රහ කරනවා. කෑමෙන් බීමෙන් ඇදුමින් පැනදුමින් හැම දෙයකින්ම දෙහෙතෙන් හේතෙන් අපි මේ කරන සංග්‍රහය මේ දරුවන්ගේ හිතේ කුසල් සිත් පහළ වෙන්න උපනිශ්‍රේ වේවා මේ දරුවෝ ශ්‍රද්ධාවන්ත වෙත්වා සීලවන්ත වෙත්වා සුතවන්ත වෙත්වා ත්‍යාගවන්ත වෙත්වා ඥානවන්ත වෙත්වා ගුණනුවණැත්තෝ වෙත්වා බෝසත් ගුණැත්තෝ වෙත්වා මේ අත්ෝ දාන සීල භාවනා කුසල් රැස් කරලා මෙලොව පරලොව ජයගෙන සසර කතරින් එතර වී අමා මහ නිවන් දක්වා කියලා දරුවන් සංග්‍රහ කරනවා ඔය වගේ නෑදෑයන් හිතේ මිතුරන් සේවක සේවිකාවන් අසල්වැසියන් ආගන්තුකයන් හැමදේට සංග්‍රහ කරනවා එතකොට මේ සංග්‍රහය නිදානයක් පුණ්‍ය නිදානයක්. ඒ සඳහා කරන වැය වේදම් අස්ථානගත වීමක් නොවේ. ඒවා නිදාංගත වුණා. එන්න පළවෙනි ජයග්‍රහණය ඒකයි. ඊළඟට කාට කාටත් වෙනවා රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය අමනාප පුජ්‍යලයන්ගෙන් යම් කරදරෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී කම්පා වෙන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, සැලගන් හිතන්නේ නැතුව, නැනනුවන මෙහෙවලා ධනෙ වැය කරනවා. සාධිකිනුගෙන් මේ කරදරයක් ආවත් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ වෙනුවෙන් ධනෙ වැය කරනවා මේ රජතුමා දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නැනනු නැති කෙනෙක් වේවා ධර්මිෂ්ඨ වේවා මම මේ පරිත්‍යාගන ධනය මගේ ධනේ රාජසන්තය කරනවා නම් ඒ රාජසන්තය කරන ධනය මේ රජුවන්ගේ සිතේ කුසල්සිත පහළ වෙන්න හේතු වේවා මගේ දාන පාරමිතා පුරා ගන්න හේතු වේවා මේ රජ්‍යව සසර දුකින් අත මිදී නිවන් දැකේවා කියලා ඒ පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ බලාත්කාරයෙන් ගන්න කොටත් පරිත්‍යාගයක් කරනවා. සොරු විසින් සොරුන් Taman යමක් පැහැරගෙන ගියා නම් දැක දැක හෝ නොදැක හෝ දැනගත්තා නම් ගෙනගිය බව ඔවුන්වත් මෛත්‍රී කරනවා. සසරදී මම අනන්ත ජාත වල අනුන්ගේ දේ හොරකම් කරන්න ඇති. එනිසා මගේ දේ හොරකම් කරන්න යත්තන් හිතුණා නේද? ඒ අත්තන්න මට වාගේ අකුසල විපාකයක් නොවේවා. ඒ ඇත්තන්ට මා මගේ වස්තුව දිව්‍ය ඖෂධයක් වැනිවේ. ඒ ඇත්තු කල්හරණය කරන හැම වාරයක් පාසා හිත කුසල් සිත් පහළ වේවා. ඒ ඇත්තන් හිතේ ශ්‍රද්ධා ශීල සුතේ ත්‍යාග ඥාන වැඩේවා. ඒ ඇත්තෝ පස්වෙන් දස අකුසලෙන් වැළකීලා යහපත් ධර්මිෂ්ඨායි බවට පැමිණෙත්වා. ඒ ඇත්තෝද සසර දුකින් අත මිදී නිවන් දකිත්වා කියලා පරිත්‍යාග චේතනය ඇති කරගන්න. මේ වගේ ජීන්නේ ජලයෙන් විනාශ වෙන්න ගියත් ඒ තේමයි. අනන්ත ධාතු වල අපේ සංසක දේවල් දින්නෙන් ජනල නිලාස වුණා. නමුත් එදා අපට යෝනිසෝ මනසිකාර්ය හසුරුවන්න ලැබුණද දන්නේ නැහැ. අද මේ දින්නින් ජලයෙන් විනාශ වෙච්ච අපේ ධනය මේවා තමයි ලාභෝ අලාභෝ ආයසෝ යසෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ යම් කිසි හේතුවක් නිසායි යම් කිසි අකුසල හේතුවක් නිසායි මා සතුදේ විනාශ වුනේ මේ වගේ විනාශයක් ලෝකේ කාටවත් නොවේවා මේ විනාශ වූ ධනය කෙරෙහි මගේ යම් කිසි ලැබීමක් තිබුණා නම් මින් ඉදිරියට මට ලැබෙන සෑම සම්පත්තියක්ම අලපතක දියස්සක් මින් ඇලෙන්නේ නැතුව පරිත්‍යාග කරගන්න මට වාසනාව වේවා කියලා හිතේ ප්‍රීතිය සතුට ඇති කරගන්නවා අනිත්‍යතාව මෙනෙහි කරගන්නවා මේ වාගේ සමාගයේ වස්තුවට යම් යම් බාධාවක් ආවා නම් ඉතින් දෙත් නැනනුවරින් යුතුව වස්තුව වේදම් කරලා ජය ගන්නවා ඒ සඳහා දැයකල ධනෙ අස්ථානගත වුණේ නැහැ නිදාංගත වුණා ඊළඟට පේනවා තුන්වෙනි ජයග්‍රහණය ඇතුළත ඥාති බලී, අතිසි බලී, සුබ්බපේත බලී, රාජ බලී, දේවතා බලී කියලා යුතුයකම් පහක් ඉෂ්ට කරන්න තියෙනවා බෞද්ධයෙකු විසින්. ඥාති බලය කියන්නේ තමන්ගේ නෑදෑය ඉන්නවා, දුක්පත් අය ඉන්නවා, පොහොසත් අය ඉන්නවා. ඒ ඒ අයට දානය, ප්‍රේමචනීය අර්ථචර්යාව, සමානත්වතාව කියන කරුණු හතරෙන් සංග්‍රහ කරනවා. යම් කෙනෙකුට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මිල මුදල් යම් යම් දේවා ද්‍රව්‍ය ඒ අවශ්‍ය දේ සපයා දීමෙන් එයත් අන්න දානේ පරිත්‍යාග කරනවා යම් කෙනෙකුට දානේ යමක් අවශ්‍ය නැහැ එයත් අන්න ඕන මුරුදු මොලොක් වචන ඒ මිහිරි වචනෙන් සංග්‍රහ කරනවා යම් කෙනෙකුට මිහිරි වචනේ නෙමෙයි අවශ්‍ය දියුණුවට උපදෙස් ටිකක් ඒ අතර දියුණුව සඳහා උපකාර වෙනවා එවාගෙම ඒ අත්තන් කෙරෙහි සමාගයේ සමානත්වතාව හොඳින් පවත්වන ඇතිතනත් නැතිතනත් මිත්‍රත්වයේ නොමිදා ආරක්ෂා කරගන්න. මේ ඥාති බලි. අතිද බලයේ කෙනෙන් තමන් වෙත එන ආගන්තුකයන ගිහි පැවිදි යම් කෙනෙක් ඇතොත් ඔහුට අවශ්‍ය කෑම දේන ඇඳුම් පැළඳුම් දෙහෙත්තේ අවශ්‍ය අවශ්‍ය දේවල් කලට වේලාද සපේලා හිත පුරවලා පිටත් කරනවා. ඒ වගේම සුබ්බේතේත බලයේ කෙනෙක් තමන් වෙනින් මේ පරිලෝකයක් තියෙනවා නම් ඒ ආයත පින්පෙත් පමුණෝලා අනුමෝදන් කරවනවා. ඒ වගේම රාජ බලයේ කෙනෙක් රජදරුවන් වෙනින් අයබදු ගෙවිය යුතු නම් ඒවා කලට වේලාවට ගෙවනවා. සාද නීතියන් නීති ධර්මයන් මැනවින් ආරක්ෂා කරනවා. එවැගේම දේවතා බලය කියන්නේ Taman ආරක්ෂා කරන සැලසෙන දෙවියන් උදෙසා දම් පින්කම් කරලා පින් අනුමෝදන් කරවනවා. මේ විදිහට මේ පරිත්‍යාග කරන පහක් එතන සදාන් වෙනවා. අර ඥාතීන් සංග්‍රහ කිරීමත් ආගන්තුකයන් සංග්‍රහ කිරීමත් මේ පල්ලෝගේ ඥාතීන් දෙින්දීමත් රජදරුවන් සැලකීමත් එවාගෙම දෙවියන්ට පින් දීමක් සඳහා යම් ධනෙ වැය කරනවා නම් ඒක නිෂ්ඵල වැය කිරීමක් නොවේ නිදහංගත වීමක්. හතරෙනි ජයග්‍රහණය තමයි ජේතේ සමන බ්‍රාහ්මණ පන්දිසෝරච්චේ නිමිත්තා මදක් සමාද ප්‍රතිවිරතා ඒකමත්තානං ධමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති තේ සුද්ධග්ගිකං දක්ඛිනං ප්‍රතිප්පතේති මේ හතරෙනි ජයග්‍රහණයයි ඒ කියන්නේ ලෝක වාසය කරනවා සමන බ්‍රාහ්මණ ශ්‍රමණයන් හා බ්‍රාහ්මණ නමින් හඳුන්වන පැවිද්දෝ දැන් බුද්ධ ශාසනය නම් බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ඒ ඇත්තෝ කම්පිසෝරත්වයේ නිමිත්තා ශාන්තියේ නිවසීමේ ගුණයක්. එතන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරම ගැනෙනවා. සෝරත්වයේ නිමිත්තා ශීලවන්ත ගුණයේ පිහිටා සිටිනවා. සීලයේ කෙනක නිර්මලව සීලයේ රසගෙන ඉන්නවා. එවැගේම මදක් ප්‍රමාද පටිරතා සත්‍යති මත්වීම් වලින් ප්‍රමාද වීම වලින් සම්පූර්ණයෙන් තොර වෙලා මනස සිහිනුවණින් වාසල භාවනා නෝගිව ගත කරනවා එවැගේම ඒකමත්තානම් ධනෙන්ති ඒකමත්තානම් සමෙන්ති ඒකමත්තානම් පරිනිබ්බාපෙන්ති තම තමාම තමන්ගේ ජීවිතය දමනය කරගෙන ඉන්නවා ආත්මය දමනය කරගෙන ඉන්නවා තම තමාම තමාගේ ජීවිතයේ සංසිඳුවාගෙන ඉන්නවා. තම තමාගේ ජීවිතයේ හේතයන්ගෙන් තුරන් තුරන් කරගෙන වාසය කරනවා. මෙන්න මේ වාගේ තනජෝති මංශයා බලා නුවණින් විමසා දැනගෙන බුද්ධ විකන් දක්නම් ප්‍රතිපතේති බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව උඩුයන් පිටින් කියවෙන පිටින් වඩම්මක දැනෙලා දෙපා දොවලා පවන් සලලා එවාගේම සුවඳ පිළිබඳ කරලා ප්‍රණීතව සම්පාදනය කරගන්න පින්දපාත දානෙන්ද පියවර දාණයෙන්ද, සේනාසන දාණයෙන්ද, ඊලම්පස දාණයෙන්ද ඒ ඒ දෙයින් සංග්‍රහ කරනවා. ඒ මේ සංග්‍රහය උද්දබ්බිත දක්ෂිනා කියලා කියනවා. ඒ කියන්නේ ඉහළ බලා යන දාන දක්ෂිනාවයි. දැනට ජීවත් වෙන ජීවිතයට වඩා උසස් මනුෂ්‍ය ජීවිතය. උසස් දේවත්වයේ උසස් ධර්මත්වයේ මේවා ලබා ගැනීමට හේතු වෙන බැවින් උද්දග්ගික දක්ෂිනා කියලා. එපමණක් නෙමෙයි මේ උද්දග්ගික දක්ෂිනාවෙන් සතර අපාය ඉක්මවා මනුලව ඉක්මවා දෙව්ලොව සය ඉක්මවා බඹලොව දාසය ඉක්මවා අරූප ලෝක හතරක් ඉක්මවලා තුන් ලෝකේ ඉක්මවලා ලබන ලෝකෝත්තර අමාමා නිවනත් ගැන දීමට හේතු වෙන බැවින් බුද්ධජික දාන දක්ෂිනාව තියෙනවා මෙන්න මේ සඳහා කරන ධනය වැය කිරීම නිෂ්ඵල වැය කිරීමක් නෙමෙයි අස්ථානගත වීමක් නෙමෙයි පුණ්‍ය නිදානයක් වෙනවා දැන් මේ සියල්ල සරුවඥන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයා මතා බොහොම පැහැදිලිව දේශනා කොට ගාථා පේළිවෙකින් තවත් මේ දේශනේ සම්පින්දණය කළා. බුත්තා භෝගා භතා බච්ඡා විසින්න ආපදා සුනේ උද්ධංගිකා උද්ධග්ගා දක්ෂිනා දින්න අසෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං විච්ඡේ පන්විතෝ ධර්මවසං සෝමේ අත්ථෝ අනුප්පත්තෝ කතං අනනුතාපියං ඒතං අනුස්සරං අච්චෝ අරිය ධම්මේ පිතෝ නරෝ ඉදසීලං ප්‍රසංසන්ති තෙස්ස සග්ගේ තමෝදති මේ ගාථා තේලියෙන් සඳහන් කළා මේ කරුණු සියල්ලෙන් ජයගත්ත මිනිසයා බෞද්ධයා ඒකනේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දිනු කරලා ධනය, යසයෙන් දීර්ඝාස සුගතිය අත්පත් කරගත්තේ තමන් සැපවින්ද ආපදාවන්ගෙන් ජයගත්තේ යුතුයම් පහ ඉෂ්ටකල උසස් දානමේ පින්කම් සිදු කරගත්තේ ඥානවන්තයා මෙහෙම ප්‍රීතිමත් වෙනවා බුත්තා භෝගා මම ධනෙ ප්‍රයෝජන ගත්තා. දතා බච්චා මගෙන් පෝෂණය විය යුතු අය හොඳින් මම පෝෂණය කළා. විතින්න ආපදාතුමේ මා විසින් ආපදාවන් ජයගත්තා. තරණය කළා. උද්දක් විකා දක්ෂිනා දින්න මම ඉහළ බලා යන්නේ දාන දක්ෂිනාවන් පිරිනමා ගත්තා. උපත්ිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ සීලවන්තෝ සීල සංවරයෝ රසන් බමසර හැදෙන්නා උතුමන්ට මම බුද්ධාගික දාර්ශනාව පිරිනමනින් උපස්ථාන කළා. යදත්තං භෝගං විච්ඡේය පඬිතෝ ගරමවසං ඥානවන්තයා ගිහි ජීවිතයක් ගෙවන්නේ ගෙවමින් යම් අර්ථයක් ප්‍රාර්ථනා කරන්නේ නම් සෝමියස්සෝ අනුප්පත්තෝ කතං අනනුතාපියං ඒ මේ අර්ථයේ ප්‍රයෝජනය මා විසින් ගත්තා ලබා ගත්තා මම නොතන නොතන කෙනෙක් බාටපත් වුණා ඒතං අනුස්සරං මච්චෝ අරිය ධම්මේ සිතෝ නරෝ බුද්ධාදී ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ සීතියා වූ මේ ඥානවන්තයා මෙසේ දීපත් කරමින් සැලසෙනවා ඉදසේනවම් ප්‍රශංසන්ති ඒ තනත්තාට මෙලව ඥානවන්තයෝ ප්‍රශංසා කරනවා සෙච්ච සග්ගේත මොහොතේ මර්මතු නිවන දක්වා සුගති ලෝකවල ප්‍රීතියෙන් සැප විඳිනවා කෙනෙක් මෙහි දේශනා කොට වදාළා දැන් මේ දේශනාව බෞද්ධ ජීවිතයකට අවශ්‍ය උපදේශ රාශියක් සම්පින්දණය වූ දේශනාවක්. ඒ කියන්නේ ශ්‍රද්ධාදී ධර්මතා හතර. ඒ වගේම එයින් ලැබෙන ආනිසංස පෙළ. එයින් ලැබෙන සැප සම්පත් සියල්ලහ මතු ලැබෙන සම්පත් සියල්ලත් මෙතන සම්පින්දණය වී ප්‍රකාශ වෙලා තියෙනවා. අනාත්මයේ සිටුවරයා මේ සියල්ලෙන් සම්පූර්ණයි. එතුමා සදාම ශ්‍රද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍යාගවන්තේ, ප්‍රඥාවන්තේ ඒ නිසා මෙතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එසේම යසෝ කීර්තියේ පැතුරුණු කෙනෙක්. එසේම නිරෝගී දීර්ඝාසයෙන් දෙකෙනෙක්. ආයු කෙලවර තුසිත දිවි ලෝකයේ වාසනාවන්ත වූ කෙනෙක්. එතුමා සැපෙන් ජීවත් වුණා. එතුමාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, අමුදරුවන්, සේවක සේවිකාවන් සියලු දෙනා සැපෙන් ජීවත් කරවා ගත්තා. එතුමා ආපදාවන් හිදී කම්පා නොවේ ජයග්‍රහණය කළා කියලා. එවාගෙම එතුමා යුතුයකම් සියල්ල සම්පූර්ණ කළා. එවාගෙම බුද්ධ ශාසනයේ පිහිට කරගෙන උද්දග්ගික දාන දක්ෂිනාදී පින්කම් කරගත්තා. එතුමා මරණ ආසන්න මොහොතේදී ශරීරොත් මහරහතන් වහන්සේගෙන් බණ කාලා ස්වල්ප වේලාවකින් සැප නින්දකින් නිදාගෙන තුසිත දිව්‍ය ලෝක උත්පත්තිය ලැබුවා. එදාම රාත්‍රියේ මැදියම ජේතවනාරාමයේ හාත්පස බබළුවාගෙන නැනෙත් බුදු පාමුල වැඳලා ධාතා හතරකින් සමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළා. ඒ ප්‍රීතිය ප්‍රකාශ කළ ධාතා හතර පසුදා උදෑසන සරුවක්යන් වහන්සේ සංඝ සභාව ඉදිරියේ දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටින අවසරගෙන කිව්වා ස්වාමීනි මේ ධාතා හතර ඇහෙනකොට මට හිතෙනවා ඊයේ හැන්දෑවේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේත් මමත් දෙන්න ගිහිල්ලා අනාථ පින්නගේ සිටුවරයාට බණක් කිව්වා. එතුමා අල්ලියරා චුතරෙන් දැටි. සියරා දෙවල උපදින්න දැටි. ඊයේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ දිරීමේ කතාව කියන්න ඇති කියලා මට හිතෙනවා කිව්වා. එසේ ආනන්දය ඊයේ සංඝාවේ අනාථ පින්නගේ සිටුවරයා චුතරි සුසත දෙවියන් ලෝකෝත්පත්ති ලැබුවා. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයකට ආස ඇති උපන්නා. ඊයේ රාත්‍රියේ මා වෙත පැමිණියා මධ්‍යම රාත්‍රියේ මා වෙතල මෙන්න මේ ගාථා හතර කිව්වා ඉදං හිතං හේත වනං ඉසිසංඝනිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම අම්මං විද්‍යාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්තේන ගොත්තේන ධමේනවා තස්මාහි පන්දිතෝ කෝසෝ සම්පස්සං අස්සමස්සනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං තත්ත විසුද්ධති සාරිපුත්තෝව පඤ්ඤායේ සීලේන උපසමේනච යෝච පාරගතෝ භික්ඛු ඒතාව පරමෝ සියාති මේ ගාථා හතරයි ඉදං හුතං ජේතවනං විසු සංගනිසේවිතං ඒ මේ ජේතවනාරාමයේ සාතන් වහන්සේලාගෙන් පිරුණා. ආවුත්තන් ධම්මරාජයේම ධම්මරාජයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒක සංජන නම් මම ස්වාමීන් වහන්සේ විශාල ප්‍රීතියක් ඇති වුණා. කම්මං විද්‍යාති ධම්මෝච සීලං ජීවිත මුත්තම. කම්මං කියන සම්මා කර්මාන්තයයි. සීලං කියන සම්මා වාචා සම්මා ආදී සම්මා වාචාවයි ජීවිත මුත්තමන් කියන සම්මා ආජීවයයි ධම්මෝ කියන සම්මා වායාම සම්මා සති සම්මා සමාධියයි විද්‍යා කියන සම්මා දිට්ඨියයි මේ කියන කාරණා නිසා ඒතේන මච්ඡා සුද්ධන්ති මෙන් සත්‍යෝ සුද්ධියටපත් වෙනවා මේ ගොත්තේන ධනේනවා නමකින් ගෝත්‍රයකින් ධනයකින් නෙමෙයි සුද්ධියටපත් වෙන්නේ මේ ධර්මතාවත නිසායි තත්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තදෝ නිසා තමන්ගේ දියුණුව කැමති ඥානවන්තයා විසින් යෝනිසෝ විචිනේ ධම්මං නුවණින් යුක්තව මේ ධර්මතා අනුගමනය කරතොත් ඒවන් සත්‍ය විසුද්ධියතේ මෙහිලා විසුද්ධියටපත් වෙනවා සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේනතේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේම සංඝ සංඝ සමාජයේ අතරතේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන් අග්‍රයි. යෝච පාරගතෝ භික්ඛු ඒසා පරමෝසියා බුදු සසුනේ පරිතරත ජීවියන් භික්ෂුන් වහන්සේ නමක් එයිනම් ඒ සියල්ලෙන් සාරේ පුත්‍ර මහරහතන් වහන්සේ අග්‍රයි කියලා ගුණ කතනයක් දෙකලා. දැන් අනාථපිණ්ඩිකේ සෙතුවරයා තුසිත දිව්‍ය ලෝකේ ඉපදෙලා අවුරුදු 2500ක් වුණා. නමුත් අනාථපිණ්ඩිකේ සෙතුවරයා ආපහු යන්නේ නැහැ. දැන් මේ දිව්‍ය රාජ සම්ප්‍රාප්ත ඉන්දියන අතර යන නිර්මාරාතියට. එහි අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් එහි ඉන්නවා. ඊළාට යනවා පරිණිමිත වස වර්ෂයට. එහි ඉන්නවා අවුරුදු 920 කෝටි 60 ලක්ෂයක්. ඊළඟට යනවා මහා බ්‍රහ්ම තලයට. එහි යන මහා කල්පයක් ඉන්නවා. ඊළඟට යනවා ආභාසරයට. මහා කල්ප අටක් එහි ඉන්නවා. ඊළඟට යනවා සුභ කින්නකේට. මා කල්ප 64ක් දෙහිවිනවා. සුභතින් නැතේදී අනාගාමි වෙලා යනවා අවිහ බඹතලයේ සුද්ධාවාස පළවෙනි අහි බඹතලයේ. මහා කල්ප 1000ක් දෙහිවිනවා. ඊළඟට යනවා අතප්ප බඹතලයේ දෙවෙනි සුද්ධාවාසයේට. මේ මහා කල්ප 2000ක් ඉන්නවා. ඊළඟට යනවා සුදස්ස බඹතලයේ තුන්වෙනි සුද්ධාවාසයේ. මේ මහා කල්ප 4000ක් ඉන්නවා. ඊළඟට යනවා සුදස්සේ හතරවෙනි සුද්ධාවාස බඹතලයේ. මේ මහා කල්ප 8000ක් ඉන්නවා. ඊළඟට යනවා අකනිටාව පස්වෙනි සුද්ධාවාසී. එහි ඉන්නවා මහා කල්ප 16000ක්. දැන් කල්ප 31000ක් එහි වාසය කරලා ඉදී අරිහත්ත්වයට පත් වෙලා ආයු කෙලවර අසංකත ධාතු සංඛ්‍යාත කිරිනිවීමට පත් වෙනවා. මෙන්න මේ ප්‍රවෘත්තියෙන් අපි අපේක්ෂා කරන්නේ බුද්ධ ශාසනයේ මහිමේ තේරුම් ගැනීමයි. මේ සියල්ලටම හේතුව වෙන කවරක්වත් නෙමේ සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වීමයි. අනාථපිණ්ඩික සිටුවරයා කල්ප ලක්ෂයකට පෙරම් පුරාගෙන ආවා. ගෞතම බුද්ධ ශාසනයේ සම්මුඛ වූ නිසායි මේසා විශාල පින්කම් කරගෙන දේවත්වයට, බ්‍රහ්මත්වයට, අරිහත්ත්වයට දක්වා දියුණු වෙන්න වාසනාවන්ත බවට පත් වෙලා තිබේ. එනිසා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකත්වයේ දිනාගත් මේ අනාථපිණ්ඩික සිටුවරයාට දේශනා කළ පාප්‍ය කර්ම සූත්‍රයේ සඳහන් වෙන ධර්මතානා සියල්ල අපි අනුගමනය කරගනිමු. ඒවා අනුගමනය කරමින් අපි වඩ වඩා අපේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. සීලය දියුණු කරගනිමු. ත්‍යාගය දියුණු කරගනිමු. භාවනා ප්‍රඥාව දියුණු කරගනිමු. මෙතන භාවනා ප්‍රඥාව කියන්නේ වැඩියෙන් විස්තර කරන්න ඕනේ කාරණයක්. ඒක නැවත නැවත අවස්ථානුකූලව අපි ඉගෙන ගන්නට ඕනේ භාවනා ක්‍රම. දැනටත් භාවනා කරනවා. ඒකනේ භාවනාවන් තව තවත් දියුණුව තියා ගැනීම සඳහා අපි උනන්දු වෙන්නට ඕනේ. එතකොට මේ කියන සතරාකාර ධර්ම සම්පදාවන් අපි අනුගමනය කිරීමේදී අපේ ජීවත් වීම සඳහා පමණක් නෙමේ දාන ආදී කුසල් කර ගැනීමට අවශ්‍ය වෙන ධනයත් යසසත් දීර්ඝාස නිරෝගී සුවයත් ඒකාන්තයෙන් ලබා ගන්න පුළුවනි. ඊළඟට මරණින් මත්තේ සංජීව කාලසූත්‍ර සංඝාත රවරෝ මහා රවරෝ තාපප්‍රතා වස්කාවීචි කියන අතමහා නරකේ නොගිහිල්ලා උසුපත් නරක 128න් එකකටවත් නොගිහිල්ලා එවාගේ പ്രേතාපාය සතරෙන් එකකටවත් නොගිහිල්ලා ලෝකාන්තයේ නරකයට වැටෙන්නේ නැතුව තිරිසන් අපායට වැටෙන්නේ නැතුව අඳගොළු බීටි උම්මත්තක මන්ද බුද්ධ කියන්නේ මනුස්ස අපායට වැටෙන්නේ නැතුව ජීහේතුක අපායට වැටෙන්නේ නැතුව ත්‍රිහේතුක කුජලයන් වශයෙන් උපදිනේ නැවත නැවතනේ සීල සමාධි ප්‍රඥා සීලයෙන් යුතුව බෝධිපාක්ෂි ධර්මයන් දිනු තුනු කර ගනිමින් භවයෙන් භවයට බෝධිපාක් ධර්මයන් දුම් පමුණවාගෙන ගිහිල්ලා කවදා නමුත් අපේ ඒ පාරමී ශක්තිය බෝධිපාක් ධර්ම ශක්තිය පරිපූර්ණ වූ අවස්ථාවකදී දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය යන චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් බුදුපසේ බුදුමහා රහතන් වහන්සේ මේ සනසේ වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීමටම ලැබේවා හේතු වාසනා වේවා කියලා අපි අදිස්ථාන ප්‍රාර්ථනා සබා ගනිමු. අද මේ උතුම් දවසක් මේ දවස කියන්නේ නැදින්පුර පසළොස්වක් බොහෝ දවසේ මේ දවසේ විශේෂත්වයක් වශයෙන් හඳුන්වන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දක් ඉරෙන්න තා මාස තුනක් ඉදෙද්දී මාස දෙකක් ඉදෙද්දී ඒ කියන්නේ බුදු විමේ මාස 10යි අද වෙන දවසට සම්පූර්ණ වෙලා තිබුණේ කාලිදායි මහරහතන් වහන්සේගේ මාර්ග වර්ණාව මුල් කරගෙන කළ ආරාධනයේ පරිද්දෙන් සුදවන් මහරජතුමා නම් ප්‍රධාන ඥාතීන් සංග්‍රහ කරන පිණිස රජගහනුවර සිට කපිල වස්තුපුර නුවර බලා 20000ක් රහතන් වහන්සේ සමග වැඩම කරන්න පටන් ගත්ත දවසයි මැදින් පුර 15ක් පොහොව දවසේ ඍතු භේදය සැලකනකොට හේමන් ඍතුවේ දෙවෙනි අද දවසේ අද දවසේ ගෙවිලා හෙට ඊයේ ඊයේ දවසේ තමයි නියම වශයෙන් තියෙන්නේ අදින් පටන් ගන්න දිම්මාන ඍතුව දිම්මාන ඍතුව මාස හතරක් තියෙනවා බක් මේ බක් මාසය ලෙසක් මාසය පුසුන් මාසය ඇසල මාසය කියලා එතකොට ඒ කාලය තුල තමයි මේ චාරිකා වැඩම කරන්න ලැබුණේ ඒ චාරිකා වැඩම කළා හරියටම දවස් 60කින් අපි ලවස් නුවරට වැඩම කරන්න පැමිණෙන්න පුළුවන් වුණා. එදා නිග්‍රෝධ සාක්ෂ්‍ය මේ හේමක සාක්ෂ්‍ය රාජ්‍යවංගයේ නිග්‍රෝධ වෙන පිළිගෙන ආසත පැරණගේ යමාම අපල අරබෑනින් ඥාතියන්ගේ මානෙ බිඳ දමලා සවනංගන බුදුදස් නිදුවමින් කළ යමාම අපල අරබෑනේ ඥාතියන්ගේ මානෙ බිඳ දාලා මෞකස පිළිපතේ ඥාති කුල 80000 80000 දෙකින් සියල්ලෝම තෙරුවන් සරණගත බෞද්ධයන් බවට පැමිණෙව්වා එවැගේම කෝටි ලක්ෂයක් දේවබමුන් රහත් ඵලයට පැමිණෙව්වා අසංකේයයක් දේවබමුන් සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග ඵලයන්ද පමුණවා වදාලා මේ ආශ්චර්ය අද්භූත සිද්ධියට අනුව පසුදා උදෑසන ගැතිලි වෙදින් පිළිසුනා වදෙද්දී අතුරු ජීවිතයේ දිනකේ මහ රාජ්‍යරුවන් සෝවාන් ඵලයට පමුණවා ගත්තා රජවාසයට වැඩම කරලා දඟලඹලා දේශෝදාමෙන් සකදාගාම ඵලයට පමුණවා ගත්තා ඊළඟ දවසේ නන්ද කුමාරයන් වහන්සේ පැවිදි කරවා ගත්තා. හත්වෙනි දවසේ රාහුල කුමාරයන් වහන්සේ පැවිදි කරවා ගත්තා. අටවෙනි දවසේ රජවාසයේ ධම්වලඳලා දහම් දිසාපියේ මහ රජුරුවන් අනාගාමී ඵලයට පමුණවා වදාලා. බුදු දිනේම අවුරුදු 5ක් පිරෙන අවස්ථාව වෙනකොට සේන රජුරුවන් ගිලන් ඇඳේ සයනය කරාදී දෙතෙන් වැඩම කළා දහම් දිසලා මේ රජුරෝ ගිලන් ඇඳේම සව් කෙලෙසුන්ගෙන් අසමුදුවා අරිහත්යෙන් අමා මහ නිමිති පමුණවා ගත්තා. එවාගේම ඉන්පසුව මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ ඇතුළු 500ක් දෙනා මේ නිසස්නේ පැවිදි වෙන්න කරුණ යෙදුණා. එවාගේම යසෝදරා දේවීන් වහන්සේ දසදහසක් මේ ශාක්‍ය කුමාරිකාවන් එක්ක පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. එවාගේම රාහුල කුමාරයන් වහන්සේ පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. නන්ද කුමාරයන් වහන්සේ පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. නන්ද කුමාරයන් වහන්සේගේ නැගණිය රූපනන්දා පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. බුලමහත් කපිල වස්තු නුවර, දෙව්දා නුවර, සාක්ෂිකෝලිය දෙනුවර වාසී අප්‍රමාණ ජනතාවක් මාර්ගඵල නිවන් ආબોධයෙන් සම්සියමිටපත් වුණා. මේ නිසා සරුවක්යන් වහන්සේගේ අර ඥාති සංග්‍රහය වශයෙන් මහා කරුණා ශේලයක් සිද්ධ කිරීමේ තියෙනඟු දවස හැටියට නැගින් පොඩ පසළොස්වක් බොහෝ දාස පිහිටක් කරන්න පුළුවන්. ඒ නිදාසේ මේ පිරිස ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව මේ ස්ථානයේ පැමිණලා උදේ පාන්දර අසසේ දාසේ සමාදන් වල බුද්ධ පූජා පවත්වලා ධර්මාශ්‍රවණ භාවනා මනසිකාරාදී යෙදෙමින් මේ දාස පුරාම අප්‍රමාණ කුසල සම්භයක් ජනිත කරගෙන තියෙනවා. දැනුත් පැයකුත් පැයකුත් විනාඩි 30ක් පමණ කාලය තුල මේ දහම් කඩේට සවන් දීලා ධර්මාශ්‍රවණමය භාවනාමය කුසලයක් අත්පත් කරගත්තා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ තුන් ලෝකයේද පිහිට වෙන ලෝකහලවේ සූවිසි අසංග ගණන් ජනතාව අමාමහ නිවන් පෙර පමුණවා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලයේ බුද්ධ පූජාවක් වාසපත් වේවා. සසරේ ආපික නවලෝතර ධර්මදාසයේ දිරියේ ධර්ම පූජාවක්ම වේවා. අස්ථාරි කුජල ආර්ය මහා සංඝ රත්නයේ දිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් බාටපත් වේවා. අවුරුදු 5000ක් පවතින අදිස්ථාන බල ඇති මේ ශ්‍රී ලංකා ද්වීප ධර්මයේ තලෙහි බුද්ධ ශාසනය නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරු දහන් නොවේ මනම මිසදුතු බල වේගයකින්වත් යටපත් නොවේ ගගනතලයේ චන්ද්‍ර සූර්ය මණ්ඩලයෙන් බදලමින් දිදුලමින් අපරාජිතව විරාජිතව නිර්මල වාරුල් 5000ක් පැවැතීමට අපේ මෙයස් කරගන්න කුසලයේද හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ශාසනා කරනවා. එවාගේම ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගනිමින් සමථ ප්‍රාසනා භාවනා වඩමින් ධර්මාඥාන භාවනා ඥාන දියුණු කරගනිමින් ඥාන අභිඥා මාර්ගඵලානුක්‍රමයෙන් නිවන් සුවය විඳිනින් සදාම්මා ලෝකේ ලෝක බෙදා දෙනු පිණිස අපරාධ කරගන්න කුසලයේද ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරනවා. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්වත් මේ විවේක සේනාසනේ ආදී කතුතුමා වනේම සාලාමිතුමානන්දත් එවාගේම මෙහි මේ ගොඩනැගිලි දෙකට අභාවයට පත් වූ මුනිදාස නැතිතුමාණන් සහ මෙතෙන් මේ සංඝරත්නය වඩා හිඳුවන්න පෙරමුණු ගත්ත සාගල මුදලාතුමා ඇතුළු අනුග්‍රාහක පිරිසට මේ කුසල සම්භාරයක් වීමෙන් එවාගේම බොහෝ කාලයක් මෙතන ධර්මයේ උගන්වමින් ධර්ම සේවයක් කළ ධර්මාචාර්ය තුමාණන්ද කුසල්ලත්පත් වීමෙන් මේ සිළු දෙනාට සුබ සම්ප්‍රාප්ත සිද්ධ වේ කෙලවර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා මෙනිසාන ආරක්ෂක වූද ශාසන ආරක්ෂක වූද ලෝකපාලක වූද සීලම දිව්‍ය රාජ මණ්ඩලය නිතින් අනුමෝදන්ව දිව්‍යමය ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පූජන ස්ථානයට මේ සංඝ රුවනට මේ දාසකාර කාලයේ සමත දේව ආරක්ෂාව සලසා දෙත්වා පැතු බෝධුවලින් ශාන්ත නිවන් සුවක් වේවා ආශ්‍යා මෛත්‍රීම් පින්දෙමි එවාගේම හිතවත් මදහත් අහිතවත් සෑම සත්‍යයන් දක්වම ස්ථානයේ පටන් අවසගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යාගමේ පිනක්පත් වේවා සියලු සත්වෝ නිදුක්කත්වා නිරෝග වෙත්වා සුවපත්ත්වා තෙරුවන් සරණ වෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවා